සම්බෝධි මහා විහාරස්ථානයේහි සීල භාවනා වැඩසටහනට નિયમિત ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව වෙතට සවන් යොමු කරන්නයි ඔබ හැමදෙනාම අද මෙලෙසින් සැදී පැහැදී සූදානම් සිටින්න. වෙනදා තිබෙන පසුතලයක නොඋනත් වෙනස් පසුතලයක උනත් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව නරඹන ඔබට මේ අප වැඩ සිටින ධම් සභා මණ්ඩපය ඒ වගේම පසුතලය හොඳට හුරුයි. ඉතින් මේ හුරු පුරුදු පසුතලයක පසුබිමක පරිසරයක තන්පත් වෙලා අපි සූදානම් වන්නේ ඊටාම වටිනා හරවත් ධර්ම සංවාදයක යෙදෙන්න. ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් සමුදායක් සිදු වෙච්ච උතුම් නවම්පුර පසළොස්වක පොය දවසේ මේ විදිහට ධර්ම සාකච්ඡාවක් පවත්වන්නට අප දෙදෙනා වහන්සේට ඉදාවකාශ සැලසීම පිළිබඳව අපි බෙහෙවින්ම සතුටටපත් වෙනවා. අද ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා සිරි පරිදිම ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් කරුණාවෙන් මෛත්‍රී යුක්තව මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටින්නේ ඔබේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඒ අන් කවරෙක්වත් නෙවෙයි තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කම්මඨානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාස්ති මහින්පාණන් වහන්සේ. අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. අපි හාමුදුරනේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයිති වන පඨම නාථකරණ සූත්‍රය. කෙනෙක් පිළිසරණ සලසාගත හැකි කෙනෙකුට පිළිසරණ උදා කරවන සුළු වටිනා ධර්මකාරණා කිහිපයක් 10ක් විග්‍රහ කරන සූත්‍ර දේශනාවක් තමයි පඨමනාත කරන සූත්‍රය කියලා කියන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට අවධාරණය කරන්නේ සනාථා භික්ඛවේ විහෙරත මානාතා මහණෙනි පිළිසරණ ඇත්තවුන්සේ ජීවත් වෙන සනාත වූ පුද්ගලයන් විදිහට සනාත විහාරී කෙනෙක් බවට පත් වෙන්න. මා අනාථා අනාථ වෙන්න එපා. මේ ශාසනයෙහි සසුන් මගෙහි අනාථයන් කටයුතු කරන්නේ නැතුව පිළිසරණ ලද සනාත පුද්ගලයන් විදිහට ඔබේ ජීවිතය ගෙවන්න කියන එකයි බුදුහාමුදුරුව අවධාරණය කරන්නේ. ඉතින් මේ පිළිසරණ ලබාගත හැකි ක්‍රමවේද 16ක් 10ක් පිළිබඳව තමයි අපි මේ සූත්‍රයේ පුරාවටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාකච්ඡාවට ප්‍රවේශ වීම වශයෙන් අපි හඳුරන්නේ අපි පහදා ගනිමු මොකක්ද මේ නාථ කරන කියන වචනේ තේරුම නාථ කරන ධර්ම කීයක් ඉස්සෙල්ලා තියෙනවද කියලා අපි හඳුනා ගනිමු. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ අද මේ පුන් පොහෝ දවසේ ඊටාම විශිෂ්ට සූත්‍ර දේශනාවක් තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඉතින් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ අහපු පිළිවෙලට නාට කරන ධර්ම. අතර මේකට පිළිතුර ස්වාමීන් වහන්සේ තාම හොඳින් විග්‍රහ කළා. මේ නාථකරණ ධර්ම කියලා කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාරනවා මා අනාථ අනාථ වෙන්න එපා. සනාතන රැකවරණය ධර්මයේ තුලින් මහා ආරක්ෂාවක් පිළිසරණක් හදාගන්න හේතු වන කාරණා 10ක්. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ කාරණා 10 ගැන සාකච්ඡා කරන්න අපි මේ ආරම්භ කරනකොට මතක් වෙන්නේ අපි මේක කලිනොත් නගරූපම සූත්‍රයේදී මේ වගේම කාරණා හතක් සාකච්ඡා කරන්න යෙදුනා. එහෙම. ඒ නගරූපම සූත්‍රයේදීත් ඇත්තටම මෙහි සඳහන් වන කාරණා දෙක තුනක් තිබුණා. නමුත් ඊට වඩා කාරණා රාශියක් නාථකරණ ධර්ම සූත්‍රයේදී සඳහන් වෙනවා. ඉතින් සනාතන රැකවරණය ගිහි පැවිදි අපට අපි හැම දිනාටම විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ පඨම නාථකරණ ධර්ම දේශනාව සූත්‍රය වික්තුන් වහන්සේලාට දේශනා කළාට භික්ඛවේ කියලා උන්වහන්සේ ආමන්ත්‍රණය කළාට ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසටම සාධාරණයි. ඒ අනුව කල්පනා කරලා බලනකොට කිහිපෙවිදි අප දෙපක්ෂයටම ධර්මය තුලින් මහා රැකවරණයක් මහා පිළිසරණක් හදාගන්න හේතු වෙන කාරණා 10. ඒ තමයි ස්වාමීන් වහන්සේ ඒ කාරණා 10 ගත්තොත් සීලය, ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර, ඒ වගේම ස්වාමීන් වහන්සේ සුවච භාවය, බහුස්ෘත භව, බහුස්ෘත භව, ඒ වගේම කුදුමහත් කටයුතු කිරීම නැත්නම් වත්පිළිවෙත් කිරීම වීරිය ඒ වගේම සන්තුට්ඨිය සතිය සාමනහස ධර්මදේශනා ධර්මදේශනා කරන්න තියෙන කැමැත්ත ඒ වගේම ප්‍රඥාව. එහෙම. ඉතින් මෙන්න මේ කියන කාරණා 10 ස්වාමීන් ඇත්තටම මේ සූත්‍රය සාකච්ඡා කරගෙන යනකොට අපිට තේරෙවි මේ කාරණා 10 කෙනෙකුට මහා සැනසෙල්ලක් ධර්මයේ තුලින් පිළිසරණක් ආදලා දෙන කාරණා 10ක් බවට පත් වෙනවා. එහෙම පැහැදිලි දැන් මේ සූත්‍රයේ නම නාථකරණ කියන වචනේනේ. මේ නාථ කියන වචනේ ශාසනයේ ගොඩක් තැන්වල යෙදෙනවා. අපේ බුදුහාමුදුරන්ටත් අපේ ආන්දරනේ ගුණ නාමයක් තියෙනවා අනාථනාථ කියනවා. ඇයි අනාථනාථ කියන්නේ? ඇත්තටම සාමක එතනක් ඉතින් ඇත්තට මේ සාංශාරික සත්වයෝ අනවරාග්‍ර ගමනේ අපි හැමෝම අනාථයෝ ඇත්තටම. අනාථයි කියන්නේ <laughs> අනාථයි කියලා කියන්නේ අනාථ නිවාස තියෙනවා. ඔව් ඇත්තට අනාථාගාර තියෙනවා. ඔව් ඒ කියන්නේ ඒ අනාථ කියන්නේ යම්කිසි පිළිසරණක් ලබන්න සුදුසු පුද්ගලයෝ. එහෙමයි. දැන් දැන් සාමාන්‍යයෙන් අපිට නම් අම්මා තාත්තා ඉන්නවා. ගිහි ජනතාවට අම්මා තාත්තා, දූල පුතාලා, ස්වාමි භාර්යාව සලකන්න ඕන තරම් අය ඉන්නවා. එතකොට ඒ බඳු පරිසරයකත් එහෙම නැති අය අම්මා තාත්තා නැති අය සලකන කවුරුවත් නැති අය ගෙවල් දොරවල් නැති අයට සාමාන්‍යයෙන් අපි එදිනෙදා භාෂාවේ අනාථ කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට මේ ඒවා කියන අය අම්මා තාත්තා ඉන්න අය ඒ වගේ අය එක්තරා විදිහකට අනාථයිද අපි මේ ධර්ම විවරණයත් එක්ක. ඇත්තටම සම්හංශ ඒ මොන දේවල් තිබුණත් ඇත්තටම අපිට අම්මා තාත්තා ගිහි පින්නතුලා ගත්ත අම්මා තාත්තා පැවිදි ප්‍රෝජිතයන් ගත්තොත් ගුරුවරු ආචාර්යවරු තියෙන අපිට හරි වටිනවා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් මේ සාංශාරික වශයෙන් බලනකොට අපි හැමෝම අනාතයි. මොකද අපි මේ අනවරාග්‍ර ගමනක් මේ කෙලවරක් නැති ගමනක් අපි මේ යන්නේ. ඉතින් මේ ගමනේදී <clears throat> අපි මේ ජීවිතය සාර්ථක කරගත්තේ නැත්නම් සීල සමාධි ප්‍රඥා වශයෙන් අපි මේ ජීවිතේ සාර්ථක කරගත්තේ නැත්නම් ජම්බඳු පිළිසරණක්වත් අපිට ලබන්න හම්බෙන්නේ නැහැ. කියන්නේ සුගතිගාමී වෙන්නවත් බැරි වුණොත් දැන් සුගතිගාමීමත් මම කියන්නේ සදාහතනිකම රැකවරණයක් කියලා. නමුත් ඒ පිළිසරණවත් අපට ළඟා කරගන්න බෑ මේ ධර්මය තුළ අපි හැසිරුනේ නැත්තම්. එහෙම. ඒ නිසා ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම ඒ අනුව කල්පනා කරලා බලනකොට නිවන් දකින්න කම්ම අපි හැමෝම අනාථයෝ තමයි. එහෙම මාර්ගඵලයක් ලබනකම්. ඒ කියන්නේ අපි හන්නේ දැන් බුදුරජාණන් වහන්සේ නිවන් මඟ දේශනා කරලා තියෙනවා. නිවන් දකින්න නිවන් සුව සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න හැටි දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරලා තියෙන මග යන්නේ නැති අය තමයි අනාථ නිදාන් කරන්නේ. පැහැදිලිවම සන්නස. ඉතින් මොකද මේ මග යන්නේ නැති අය යන්න අවස්ථාවක් නැති අය ඒකාන්තයෙන්ම අනාථ හැටියට තමයි සාමාන්‍ය බාහිර ලෝකයා පුතත්ජන ලෝකයා දකින්න රැකවරණය අපි එච්චරම අනාථද අපි හාඳුරන්නේ <laughs> අපි නම් අනාථ නෑ ස්වාමීනි මොකද අපිට ඒ සනාතන රැකවරණය අපිට ලැබිලා තියෙනවා තියෙනවා මග ලැබිලා තියෙන සහ මග ශක්ති ප්‍රමාණයෙන් ගමන් කරනවා ගමන් කරනවා ඉතින් ඇත්තටම ඒ අනුව කල්පනා කරලා බලනකොට අපි ලෝකයේත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපි තමයි ප්‍රෝධ්‍යතයන් හැටියට හොඳ උහුම් සිල්වත් ගුණවත් ගුරුවරු අපිට ලැබිලා තියෙනවා ඒ වගේම සාමනත මේ සාසනික සම්ප්‍රදාය, තේරවාදී සම්ප්‍රදාය ඉතාම හොඳින් අපි දෙනමටම ඇත්තටම මම මේ කියන්නේ මාන්නකින් කියන දෙයක් නෙවෙයි. ඇත්තට මේ සාසනික පැවිද්ද ප්‍රවෘජාව ඉතාම හොඳින් කරගෙන යන්න හොඳ වපසරයක් අපට ලැබුණා. ඒ අනුව කල්පනා කරලා බලනකොට සාමනහත එදා ඒ ගුරුවරුන්ගෙන් ලැබිච්ච ශක්තිය තමයි අපි දැන් තාම භාවිතා කරන්නේ. ඒ අනුව කල්පනා කරලා බලනකොට අපිට මේ නිර්මල බුද්ධ ශාසනයක් ලැබුණා. ඒ බුද්ධ ශාසනය තුළ ඉතා හොඳින් ප්‍රතිපත්ති පුරපු ඒ වගේම දැනුගත් ස්වාමීන් වහන්සේලා අපට ලැබුණා. ඒ වගේම ඒ ආభాසය ඇතුව දැන් අපි මේ පැවිදි ජීවිතය කරගෙන යනවා. ඒ අනුව කල්පනා කරලා බලනකොට ලෝකෙත් එක්ක සංසන්දනය කරලා බලනකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි නම් ඉතින් සනාතයි. එහෙම අපහාන්න. අපහාන අර පැරණි හේමනක් තියෙනවනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. ඒ වාගේ මේ නිවන් මඟ පිළිබඳව නිවන් මඟ හරියට දැනගත්තොත් එයා අනාථ වෙන්නේ නැතුව ඒ නිවන් මඟෙහිම ගමන් කරන්න එයාට ශක්තියක් තියෙනවා නම් ගමන් කරනවා නම් එයා සනාථ විහාරී කෙනෙක්. පිලිසරණ සහිත කෙනෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. නිවන් මඟ තියෙද්දි වෙන වෙන මංමාවත් ඔස්සේ ගමන් කරලා කටයුතු කළොත් එයාගේ ජීවිතය විනාශ වෙන්න පුළුවන්. අපි හඳුරන්නේ දැන් නිවන් මඟ පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ සරණ යාම ධර්මයේ සරණ යාම ආර්ය මහා සංඝ රත්නයේ සරණ යාම කෙනෙකුට පිළිසරණ ලබන්න ලබන්න පුළුවන් ඉහළම පිළිසරණ උදා කරගන්නට තියෙන ක්‍රමය. එතකොට මේ තෙරුවන් සරණ යන්නේ නැතුව බොහෝ දෙනා අපේ හාමුදුරනේ බෞද්ධ සමාජය තුලත් කිසියම් ලාභාපේක්ෂාවන් සඳහා වෙනත් වෙනත් හේතුන් සදා සඳහා වෙන වෙන අය සරණ යන බොහොම බොහොම පටු දේවල් වෙන්න පුළුවන් මානසික ආබාධ වෙන්න නිසා ඇති වෙන රෝග ආබාධ වෙන්න පුළුවන් මං සරල නිකන් උදාහරණයකට කිව්වොත් උගුරේ අමාරුවක් වගේ දෙයක් වෙන්න පුළුවන් හාතන ඒ වෙනුවෙන් අනුන් වෙනත් අය සරණ යන මේ වටිනා පිළිසරණ ප්‍රතික්ෂේප කරනවා එහෙම නැත්නම් ළමයි රට යවන්න වගේ දේවල් වලට විදේශගත කරවන්නට වගේ දාසභාවයට පමිනෙන උදවිය සමහර වෙලාවට අපිට දකින්න ලැබෙන ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් පවා. එවන් අය අනාථ වූ අයද අපි හඳුනන්නේ මේ සංසාර ගමන. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ ගැන කල්පනා කරලා බලපුවාම මේ බුද්ධ ශාසනයක් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මහා දුර්ලභ දෙයක් නේ. ඒ දුර්ලභ ශාසනයක් ලැබිලා මේ ශ්‍රී සද්ධර්මයේ ලැබිලා කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා ඒ සරණින් පිට යනවා කියලා කියන්නේ ඒක මහා අකුසලයක්. ඇත්තටම දැන් බලන්න දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා බුදුරජාණන් වහන්සේ සරණ යාම ධර්මයේ සරණ යාම සංඝයා සරණ යාම කොටිම මේ සරණාගමනය. මේ සරණාගමනයේ ස්වාමීන් වහන්සේ අපි පුංචි දෙයක් හැටියට හිතුවට අද බොහෝ දෙනා ස්වාමීන් වහන්සේලා ඉතින් ඇද්දලා ලස්සනට කියනවා මේ පන්සිල්. නැත්තම් මේ සරණාගමනය. එහෙමයි. ඉතින් ඒක හැම වෙලෙම ලැබෙන නිසා මේකේ අගයකුත් සමහර විට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමයි. නමුත් සාමණේර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියනකොට සාමණේර උපසම්පදාව පවා පිළිදලා තියෙනවා. එතකොට මේ සරණාගමන උපසම්පදාව කියන්නේ ඒකයි. එතකොට මේ කෙනෙකුට මේ රත්නත්‍රය සරණ යන්න පුළුවන් නම් ඒ සරණ තුල පිහිටාගෙන සිල් ආරක්ෂා කරන්න පුළුවන් නම් භාවනා කරන්න පුළුවන් නම් ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඒක ලොකු භාග්යයක්. යේකේචි බුද්ධං සරණං ගතාසී නතේ ගමිසanti අපාය. අපාය. ඉතින් ඇත්තට සම්හස දැන් බලන්න දැන් සම්හසේ දැන් අපි පැහැදිලි කරපු එකත් එක්ක දැන් සම්හස මතක් කළා ඉතින් සමහර අය මේ පුංචි පුංචි ලාභ අපේක්ෂාවන් මේක එක නිරෝගී භාවයන් ඊළඟට ඔය ආමිෂය බලාපොරොත්තුෙන් කිසිම ගාණක් නැතුව මේ ලැබිච්ච වටිනාම දේ අතහැරලා පුංචි පුංචි දේවල් අපේක්ෂාවෙන් මේ රත්නත්‍රය අතහරිනවා කියලා කියන්නේ මුළු සාංශාරික වශයෙන්ම එයා අනාථ වෙනවා. එහෙම. අනාථ වෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම මහා අපරාධයක්. මොකද ඒ දැනුගත් අය සමහර වෙලාවට මේ ඒක ස්වාමීනාත් මේක මේ පැෂන් එකක් නේ අපි මේ ධර්මයට කැමති අපි මෙහෙම ධර්මානුකූලයි ඉතින් මේ විදිහට පෙන්නගෙන යනවා හැබැයි මොකක් හරි විපත්තියක් ආපු වෙලාවට සදහැ තත්ත්වය එළියට එනවා ඒක තමයි ඒක වෙලා තියෙන්නේ ඉතින් ඉතින් මේ වගේ අවස්ථා ගැන ස්වාමීනාත් බොහොම අත්‍තරම දුක හිතෙනවා මොකද මේ රටේ බොහෝ දෙනා ආදර්ශයට ගත්තොත් ඒ හැම දෙනාටම ලැබිච්ච ඒ උතුම් අවස්ථාව දැන් නැති වෙලා යනවා. අපි හන්දරන්නේ සාමාන්‍යයෙන් මැනිකයාගේ කන හදන්නේ නැහැ කියලා තියෙනවනේ අපි හන්දරන කියමන. ඉතින් කණෙකුට අන්ධයෙකුට මැනිකක් කකුලේ හැපුණත් ඒකේ වටිනාකම දැනෙන්නේ නැහැනේ. ඉතින් ඒ වාගේ මේ රත්නත්‍රයෙහි මේ වටිනාම මැනික් තුනක් තියෙන මේ රත්න තුනක්. ඉතින් කන කණෙක් අන්ධෙක් වගේ දරුවන් ගුණ දන්නේ නැති කෙනෙකුට ඒ වැටහෙන්නේ නැති එක අරුමයක් නෙවෙයි නේද අපි හඳුනන. පැහැදිලිවම සානත ඇත්තටම දැන් මොකද මොකද අපි කාටත් දැන් මේ පිච්ච දේවල් ගැන කතා කරනෝනේ අපි දැන් යම් කිසි ඉදිරියට වුණත් මේ බෞද්ධයෝ නිතරම හිතන්න ඕන දෙයක් තමයි මේ ධර්මය හොඳට ඉගෙන ගන්න ඕන යෝනිසෝ මනසිකාරයත් එක්ක. ඒතර නුවණින් මෙනෙහි කිරීමත් එක්ක මේ ධර්මය හොඳට ඉගෙන ගත්තොත් ඒ වගේ මේ තුළ ಗುಣ වැඩෙන විදිහට නිහතමානීකම් හැදෙන විදිහට මේ ධර්මය හොඳට ඉගෙන ගත්තොත් ඒ වගේ විපත්තීන් වලට ඒ භාජනය වෙන්න තියෙන බඳුන් වෙන්න තියෙන අවස්ථා බොහෝම අඩු වෙන්න පුළුවන්. දැන් අපි හඳුරු පැහැදිලිව කිව්වොත් මෙහෙම දැන් අපි දන්නේ නැති දුර ගමනක් යනවා. ඒ දුර ගමනේ යද්දී අපි හඳුරු මේ ගමන පිළිබඳව අපි දැනගන්න ඕන. ඒ යන පාර ගැන දැනගන්න ඕන. ඒකේ ගිමන්හල් කඩ සාප්පු තියනවද, විවේක ගන්න තැන් තියනවද, කැම කන්න තැන් තියනවද ආදී වශයෙන් දැනගෙන යන තරමට අපිට මේ ගමනට සූදානම් වෙන්න පුළුවන්. එහෙම නොදැන ගියොත් අපි හඳුරන්නේ අපි අතරමඟදී වෙහෙසෙන්න පුළුවන්. සමහර වෙලාවට වෙන වෙන පාරවල් වලට හැරෙන්න පුළුවන්. නොමග යන්න පුළුවන්. ඉතින් ඒ වගේම දෙයක් නේද අපි අහන්නේ මේ නිවන් මගෙහි යනවා කියන දේ. ඔව් ඇත්තටම සාන්නස දැන් කල්පනා කරොත් දැන් මේක අර ඒක තමයි ඇත්තටම ධර්මය පිළිබඳව නියම අවබෝධයක් නැත්නම් සාමාන්‍යයෙන් මේක වෙනස් වෙනවා. දැන් අපි සාමාන්‍ය දැන් ඔය සත්‍යවිසුද්ධිය දුණත් ඉතින් ඇත්තට මග්ගන්ත අමග්ගන්ත නත්වා තිතන් ඥාන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහන් කරන මාර්ගය අමාර්ගය. මග නොමග. මග නොමග. ඒක දැනගන්න ඥානය තමයි ස්වාමීන් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා සත්‍යවිසුද්ධිය සඳහන් කරන්නේ. එතකොට ස්වාමීන් දැන් සාමාන්‍යයෙන් මේ ධර්මය කියලා බොහෝ දෙනා වෙනත් වෙනත් දේවල් අල්ලගෙන හිටියාම ඉතින් ඇත්තටම මේ වගේ විපත්තියින්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ ධර්මයේ පිළිබඳව මනා අවබෝධයක් තිබුණොත් අපිට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. මොන ලෝකේම වෙනස් වුණත් දැන් සෝතාපන්න වෙන්න ඕන නැහැ. ධර්මය හොඳට ඉගෙන ගත්තනම් ඒ ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂ කියන්නේ මම නිවන් දැකලා කියන එක නෙවෙයි. ඒ ධර්මයේ පිළිබඳව මනා අවබෝධයක් තියෙන කෙනෙක් කවදාකවත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අතහරින්නේ නැහැ නේද? ඉතින් අද අපි ඔබ නොදන්න ධර්මයක් පිළිබඳව ඔබ දැනුවත් කරලා ඔබට පිළිසරණ වෙන සනාතහෙක් බවට පත් කරන්න සූදානම් වෙන මේ දීර්ඝ සංසාර ගමනේ අනාථ නොවේ පිළිසරණක් සහිතව නිවනට සමීප වෙන හැටි කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඒ නාටකරන ධර්මාන්තරය අපි හඳුරන්නේ පළවෙනි නාටකරන ධර්මයේ වන්නේ සීලවා හෝති ධර්මයේ සඳහන් ඉද බික්කවේ බික්ඛු සීලවා හෝති පාතිමොක්ක සංවර සංගුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවේ සමාදාය සික්ඛති සික්ඛා පදේසු කියලා. අපි හඳ කොහොමද අපි මේක විග්‍රහ කරගන්නේ? ඔව් ඇත්තටම සාමාන්‍යව දැන් අපි සීලය ගැන කතා කරොත් අපි මේ අද පෙරවස් සමාදන් වෙලා ඉන්න අපේ පින්නතුන්ලාට හිතනත් හිතෙන්න පුළුවන්. අපේ සීලය ගැන ඕන තරම් කරුණු දන්නවා. ඉතින් සීලය ගැන නිතරම ධර්ම දේශනා තුළින් ධර්ම සාකච්ඡා තුළින් ඇත්තටම පින්නතුන්ලාට කරුණු දැනගන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි සාමනාත දැන් මේ සීලවන්ත භාවය මේ ශික්ෂණය නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. දැන් මොකද බුදුරජාණන් වහන්සේ මේ ශාසනය හඳුන්වන්නේ සීල සමාධි ප්‍රඥා හැටි ත්‍රිතික්ෂාව හැටියට. එහෙම. එහෙමනම් එතකොට දැන් ස්වාමීන් වහන්සේ පාලි වාක්‍යයෙන් මතක් කළ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවිය ආදී වශයෙන්. ඒ ඇත්තටම සම්බන්ධ දැන් මේ සීලය ගත්තාම සීලය කියලා කියන්නේ අපි මේ සාකච්ඡාව සම්පූර්ණ වෙන්නට අපි සීලය ගැන විග්‍රහ කරන්න ඕන. සීලය කියන්නේ ඉතින් කයයි වචනයයි දෙකේ සංවරයනේ. ඒතර මේ කයයි වචනයයි දෙකේ සංවරය සාමණේරහංශ ඇති කර ගැනීම තමයි සීලවන්ත භාවය. ඒතර මේ සීලය මේ සඳහන් වෙන විදිහට ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සම්නිසිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය ආදී වශයෙන් කොටස් හතරකට බෙදන්න පුළුවන්. එතකොට සාමණේර ප්‍රාතිමොක්ඛ සංවර සීලයේදී ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේලාට ප්‍රධාන වශයෙන් සිකපද 227ක් තියෙනවා. ප්‍රධාන වශයෙන්. උපසම්පදා උපසම්පදා ස්වාමීන් වහන්සේලාට. ඉතින් සාමණේර ස්වාමීන් වහන්සේලාට ශික්ෂාපද 10ක් වුණාට ඒක ගිහියන්ට වඩා සමාදන් වෙන ක්‍රමය ටිකක් වෙනස්. ඉතින් ඒක තමයි ඒක උසස් වේලයක් බවට පත් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට මේ තියෙන ශික්ෂාපද 227 අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙන්නට ඕන. හැබැයි ද මහවග්ගපාලේ, සුල්ලවග්ගපාලේ, පාචිත්තිපාලේ වගේ විනය පොත් ගත්තාම පරිවාර පාළියත් සමග ශාමින්හංශ විනය සිකපද ඇත්ත වශයෙන්ම කෝටි ප්‍රකෝටි ගාණක් හොයාගන්න පුළුවන්. එහෙනම් මේක මේ කටට එනවට කියනව නෙවෙයි. දැන් අර සිරුකානේ ඒකද කෝටියක් සංවර සීලය කියලා. කෝටියක් සංවර සීලය කියලා කියන්නේ ඒකයි. මේ ශාමින්හත හැම දෙයක්ම ඇත්තටම විනය පිටකේ මුද්දට අටුවාවත් සමග ස්පර්ශ කරාට පස්සේ ඉගෙන ගත්තට පස්සේ ඇත්තට අපිට හිතලා මෙන්න මේ දේ හදාගන්න ඕන කියලා එකක් නැහැ. විනය පිටකේ හැම දෙයක්ම තියෙනවා. මට මතකයි මේ මම හිතන්නේ මම මේක කිව්වද දන්නේ නැහැ මේක කලින් සාකච්ඡාවකදී අපේ ඉගෙන ගන්න දවස්වල මේ දෙනිය ආයතනයේ ස්වාමීන් වහන්සේ නම මම හිතන්නේ කියන්නේ කිව්වා අපි හැම. ඔව් නමුත් කිව්වට කමන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ මේ විනය ඉගෙන ගන්නකොට හරි පුදුමයි දැන් උන්වහන්සේ හරි දක්ෂයි. උන්වහන්සේ දවසක් මේ පන්තියට ඇවිල්ලා කිව්වා හරි පුදුමයි බුදුහාමුදුරුව හැමදේම කියලා තියෙනවා. ඔබ වහන්සේලාට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ නොවදාලා දෙයක්. මොකද සම්මාන්තේ අනුමත්තේසු වජ්ජේසු බයිදස්සාය කියන පදේ එක්ක මම මේ මේ ටික කියන්න හිතුවේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නොවදාලා දෙයක් තියෙනවා නම් ඔබ වහන්සේට පුළුවන් හොයන්න කියලා. ඉතින් තරුණ භික්ෂුන් වහන්සේලා ඔක්කොම හිතුවා හොයන්න පුළුවන් කියලා. ඉතින් කරුණක් හොයාගෙන යනවා. ඉතින් ඒක විග්‍රහ කරලා බලනකොට ගුරුවරයාට පෙන්නනකොට කොහේ හරි ඒක තියෙනවා. ඒ විදිහට අපිට වස් කාලයක් ගත වුණා. අපි කිසිම නමකට බැරි වුණා. බුදුරජාණන් වහන්සේ මම දාලා දෙයක් හොයන්න. එහෙම. හැමදේම ස්වාමීන් වහන්සේ කියන්නේ ඔය සාමාන්‍ය විනය හොඳටම දන්න ස්වාමීන් වහන්සේලාගේ වැඩ හරින් පිළිවෙලයි. හරි නීට්. එහෙමයි. මොකද උන්වහන්සේලා මේ විනය පිටකේ බුදුරජාණන් වහන්සේ සමහර සිකපද පනවලා තියෙනවා. හිතා ගන්න බෑ දැන් කුටියකට එනකොට කකුල් සෝදගෙන එන්න ඊළඟට ඇඳක් පරිහරණය කරන විදිහ වැසිකිළියක් පරිහරණය කරන විදිහ ඊළඟට මේ කුටියක ජනිල්ලේ වහන්න ඕන අවස්ථාව ඊළඟට ජනිල්ලේ අරින්න ඕන අවස්ථාව ඊළඟට මකුළු දැලක් පවා කඩන විදිහ මේ හැම දෙයක්ම දැන් සිවුර ගත්තොත් සිවුර හොදන විදිහ නවන විදිහ මහන විදිහ ඇත්තටම අපිට හිතලා මෙන්න මේක අපි කරන්න ඕන කියලා එකක් අමුතුවෙන් දාගෙන කරන්න දෙයක් නැහැ. අපි හන්නේ ඒ අවධාරණය කරන්න හදන්නේ විනය සම්බන්ධයෙන් කිව යුතු හැම දෙයක්ම කිව්වා කියන එකද නෑ. නැත්නම් ලෝකයේ තියෙන ඇති වෙන ඇති වෙන සහ ඇති වෙලා තියෙන හැම දෙයක් ගැනම බුදුහාමුදුරු දේශනා කරා කියන එක. ඇත්තටම සංත අද දැන් බලපුවාම අද එදා මේ විදුලියවත් තිබුණේ නෑනේ. අන්තර්ජාල පහසුකම් තිබුණේ නෑ. මේ තාක්ෂණ දියුණුවක් තිබුණේ නෑ. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් මට හිතෙනවා දැන් මේ මොන දේවල් මොන දිනු ආවත් ස්වාමීනාත භික්ෂුන් වහන්සේ නමකට රින්දලා යන්න තථාගතයන් වහන්සේ ඉඩක් තියලා නැහැ නේද? මේ විවස්ථාව හරි පුදුමයි. එහෙම. අද තියෙන මේ නොයෙක් නීතිය දන්න මේ නීති විශාරදය මොන විවස්ථා හැදුවත් ස්වාමීන් වහන්සේ ඒ වගේ රිංගලා යන්න අවස්ථා තියෙනවා. නමුත් ලෝකයේ තියෙන පැරණිම විනය නීති මාලාව තමයි අපේ විනය පිටකය. එතකොට දැන් අවුරුදු 2500කටත් වැඩි. නමුත් අද වෙනකන් ස්වාමීන් වහන්සේ මේක සංශෝධනය වෙලා නැහැ. එහෙමයි. ඒ අනුව කල්පනා කරලා බලනකොට විනය රීති මාලාව විතරක් නෙවෙයි මට නම් හිතෙන්නේ මේ ලෝකයේ තියෙන මොන දේ ආවත් භික්ෂුවකට ඒ තථාගතයන් වහන්සේ වදාළ ඒ රාමෝ තුල අදටත් රිංගලා යන්න එහෙම මොකක්තාවක් නැහැ. ඒ කියන්නේ භික්ෂුවකගේ පැවැත්ම සම්බන්ධයෙන් සම්බන්ධව. එහෙම අපහන්න. ඉතින් නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කොරෝනා ගැන එහෙමත් බුදුහාඳුර කියලා දෙනවද? <laughs> ආදී වශයෙන් ඒවත් ඇත්තටම සාමාන්‍ය තේරෙන්නේ මේ වසංගත රෝගී තත්ත්වයන් ඉතින් ඒ කාලෙත් තිබිලා තියෙනවනේ ඒ පිළිබඳවත් උන්වහන්සේ නම් ගම් වෙනස් වුණාට ඒ ස්වභාවයන් ගැන අනාගතයේ මේ මේ තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පැහැදිලිවම කියන්නේ දැන් මේ ලෝක විනාශය සම්බන්ධව පැණි ගැන එහෙමනම් කියලා නැතුව ඇති නේද? මේ මේ වගේ පැණිත් එහෙම හැදෙනවා කියලා. <laughs> එහෙම කියලා නම් නැහැ. නමුත් සාමාන්‍යයෙන් දැන් අපි සත්ත්‍ය සූර්යගමන සූත්‍රයේම ගත්තාම මේවා ක්‍රමානුකූලව පරිහානියටපත් වෙන මේ ලෝකයේම සුන්නද්දූලි වෙලා යන ආකාරය මේ කෙලෙස් වැඩි වෙනකොට මේ ලෝකේ විනාශ වෙන ආකාරය බුදුරජාණන්සේ බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා. අපි හන්නේ අපි කරුණු 10කටම අවධානය යොමු කළ යුතු නිසාත් අපි සීලය පිළිබඳව බොහෝසෙයින් සාකච්ඡා කරලා තියෙන නිසා අපි සීලයට වැඩිදුරටත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සිල්වන්ත පිරිස කය වචනය සංවර කර ගැනීම සීලේ ප්‍රමුඛ කාර්යය ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕන ඒ වාගේම බොහෝම හොඳින් තමන් පරිහරණය කරන ප්‍රත්‍යයන් කෙලෙස් ඇවිසෙන්නේ නැති වෙන විදිහට පරිහරණය කරන්න ඕන තමන්ගේ ජීවන පැවැත්ම ධර්මානුකූලව හැඩගස්වා ගන්න ඕන එහෙම කරන කෙනාට මේ සසර අනාථේක් නොවේ සනාථේක් විදිහට පිළිසරණක් ලැබ ලැබිච්ච කෙනෙක් විදිහට නිවන් මාගේ ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා එතකොට දෙවැනි නාටකකරණ ධර්මයේ හැටියට සඳහන් වෙන්නේ අපි හඳුන්නේ බහුශෘත භාවය. දැන් මෙතනදී බහුශෘත වචනීය විග්‍රහ කරලා තියෙනවා ඉද බික්ඛවේ බික්ඛු බහුශෘතෝ හෝති සුත ධරෝ සුත සම්නිචයෝ කියලා වචන. යේතේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තා සව්‍යංජනා කේවල පරිපූර්ණම් පරිසුද්ධම් භ්‍රමචර්යං අභිවදන්ති කියලා. එතකොට අපි හඳුන්නේ මෙතන විශේෂ වචන සුත ධරෝ සුත සම්නිචයෝ කියලා. මොකද්ද බහුශ්‍රුත කියලා වචනෙකුත් තියෙනවා සුත ධර සුත සංනිචය කියලා වචන දෙකක්. බහුශ්‍රුත කියලා කියන්නේ ඉතින් ඇත්තටම ධර්මයේ හොඳට දැන් බොහෝ දේ දන්නා බව. එහෙම. එතකොට දැන් සුත ධර කියලා කියන්නේ ඒ බොහෝ ධර්මයේ අහලා ඒවත් දරා ගන්නවා. එහෙමයි. ඒක ඇත්තටම දැන් තියෙන්නේ අර සුණාත ධාරයේට කරාත ධම්මේ තමයි. ඒතර ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ හොඳට අහලා ඒවත් දරා ගන්නවා. එහෙමයි. සුත සම්මිච්ඡයෝ කියලා කියන්නේ ඇත්තටම තව බොහෝ ආචාර්යයන් වහන්සේලා ඇසුරු කරමින් පොතපත ඇසුරු කරමින් ඒ වගේම ධර්මයේ පිළිබඳව ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න අසූදේ පමණින් සෑහීමකටපත් නොවේ. අසූදේ පමණින් සෑහීමකටපත් නොවේ. තවත් ධර්මයේ පිළිබඳව විසරදයක් බවට පත් වෙනවා කියන්නේ කෙනෙකුට කියා දෙන්න පුළුවන් තරමට ධර්මයේ පිළිබඳව කිසිම ගැටලුවක් නැතු. නැතුව ඒ නිර්වෘල් අවබෝධයකින් ධර්මයේ කියා දෙන්න පුළුවන් තත්වයකට පත් කරගන්නවා. එතකොට හරියට මේ යන මාර්ගය පිළිබඳව තහවුරු අවබෝධයක් ඇති වෙනවා. අවබෝධයක් ඇති වෙනවා. එතකොට සාන්නක ඇත්තට මේ බහුසුත භාවය කියන එක ධර්මය තුළ නාථකරණ ධර්මයක් බවට පත් වෙන්නේ මොකද ධර්මයක් දන්නේ නැත්නම් දැන් අපි ওই සුත ධර සුත සම්නිචෝ කියන වචන වලින් පැහැදිලි කරපු ඒ පැහැදිලි අවබෝධයක් ධර්මයේ පිළිබඳව නැත්නම් කොහොමද අපි ධර්මය ආරක්ෂා කරන්නේ? ධර්මය තුළ ජීවිතේ අපේ ධර්මයට අපේ ජීවිතය සම්බන්ධ කරගන්නේ. නැත්නම් අපේ ජීවිතේ මේ ධර්මයේ ගලප ගන්න විදිහක් නෑ අපි ධර්මයේ දන්නේ නැත්නම්. දැන් අපිට පැහැදිලි වෙනවා අර දැන් ගෝපාලක සූත්‍රයේ සඳහන් වෙනවනේ ඒ සූත්‍රයේදී විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා ගවරලක් ආරක්ෂා කරන ගොපල්ලා ඒ ගවයන් සම්බන්ධව සියලු කාරණා දැනගන්න ඕන. ගවයන්ගේ ප්‍රමාණය ඊළඟට කිරි ගන්න ගවේ එළදෙනුන් පිළිබඳව කුඩා සක් පැට්ටුන් පිළිබඳව ඒ වගේම වසු පැටියන් පිළිබඳව ලෙඩ විච්ච මේ ගවයන් පිළිබඳව ඊළඟට ආහාර ගත්ත ගවයන් පිළ මේ හැම එකක්ම ගොපල්ලා ඉතා හොඳින් දැනගත්තේ නැත්නම් මේ ගව රැළ ආරක්ෂා කරගන්න බෑ කියනවා. තථාගතයන් වහන්සේ වදාරනවා අන්න ඒ වගේම මේ ධර්මයේ තුල හැසිරෙන්නට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ජීවිතන භික්ෂුන් වහන්සේ නමක් හැටියට භික්ෂුන් වහන්සේ නමක් විනය ආරක්ෂාකරනද විනය විනය තුල හික්මෙන්න අපේක්ෂාවක් වෙන විනය ඉගෙන ගන්න ඕනේ. එහෙම. ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ බෞද්ධත භාවයේ නැත්තම් අනිවාර්යෙන්ම අපි කෙලෙස් වලට යට වෙනවා. එහෙම. දැන් මොකද දැන් අපිට දැන් රාගයක් එනකොට අපි ළඟ ධර්මයේ නැත්තම් අපි එකට යට වෙනවා. ද්වේෂයක් එනකොට ද්වේෂය අපි ළඟ ඒ අවශ්‍ය ධර්මයේ තුලින් දෙන්න තියෙන ඖෂධය අපි නැත්තම් ඒ ප්‍රතිකර්මය නැත්තම් අපි ඒ දේශයට යට වෙනවා. ඒ කියන්නේ රාගය ඇති වෙන වෙලාවේදී අසුභය වැඩි යුතුයි කියන එක අපි ඉගෙනගෙන නැත්තම් අපිට ඒ රාගය ඇති වෙන වෙලාවේදී අසුභය වඩන්න බැරි වෙනවා. ඒ නිසා ඒ රාගයෙන්ම අපි විනාශ වෙනවා. විනාශ වෙලා. ද්වේෂය ඇති වෙන වෙලාවේදී මෛත්‍රිය කළ යුතුයි කියන එක අපි දන්නේ නැත්නම් අපි මෛත්‍රී නොකර ඉඳීම තුළ ද්වේෂය වැඩි වෙලා ද්වේෂයෙන්ම අපි විනාශ වෙනවා. විනාශ වෙලා යනවා. ඒක තමයි පැහැදිලි. පැහැදිලි වෙන සඳහන් ඒක තමයි. අත්‍තරම දැන් අපි දැන් බලන්න දැන් අද බහුල වශයෙන් තියෙන දෙයක් ඊර්ෂ්‍යාව. එහෙම. දැන් මේ ඊර්ෂ්‍යාව සාංශ පැල් බැඳගෙන ඊර්ෂ්‍යා කරනවා මුළු ජීවිත කාලෙම. එහෙම. හැබැයි ධර්මයේ දන්න කෙනා හැබැයි ධර්මයේ දැනගත්තා කියලාම ඒ කෙලෙසේ මඩ පවත්තන්න බෑ. එහෙම. ඒකයි මේ ධර්මයත් එක්කම යෝනිසෝ මනසිකාරය යන්න ඕන. එහෙම. යෝනිසෝ මනසිකාරයේ ගියාම යම් කිසි අවස්ථාවක ඊර්ෂ්‍යාව ඇති වුණත් එයා ශලිකවම හදාගන්න මේක ගැළපෙන දෙයක් නෙවෙයි. ධර්මය තුළින් අවශ්‍ය කරන බෙහෙත දානවා ඒ තමයි මුදිතාව. මුදිතාව දානකොට සාමාන්‍යතර ඊර්ෂ්‍යාව එහෙම යටපත් වෙලා යනවා. දැන් මුදිතාව දානවා කියන්නේ අපේ හැන්දරට මොකද්ද? දැන් මුදිතාව කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් ඇත්තටම දැන් ආ ඊර්ෂ්‍යා කරන්නේ කෙනෙකුගේ සැප සම්පත් නොයෙක් දේවල් දරා ගන්න බැරුව අපිට ඇති වෙන කෙලෙසයක්නේ. එහෙම. එතකොට අතන මුදිතාව කියලා කියන්නේ කෙනාගේ තියෙන දියුණුව දිහා බලලා ඒ වගේම පක් හරි උගත්කමක් හරි ඊළඟට ධනය පිළිබඳව හරි පෞල් පරිසරය පිළිබඳව හරි දැකලා හදවතම සතුට වෙනවා අනේ කොච්චර දෙයක්ද ඒක. මේ ඇත්තට අර මෙත්තා කරුණා මුදිතා කියන්නේ මෛත්‍රී කරුණාවගේ සැප දැකලා සතුට සතුට වෙනවා. ඉතින් එතකොට අර මෛත්‍රිය කරුණාව මේ වගේ ගුණාංග තියෙනකොට මේ මුදිතාවට ක්‍රමානුකූලව හරවගන්න පුළුවන්. අපි හන්නේ දැන් සමහර අය දන්නේ නැහැ මේ මම මේ ඉරිසියාවක් කරන්නේ කියලා. මේ ඉරිසියා කරාට දන්නේ නැහැ මේක ඉරිසියාවක් කියලා යාගේ හිතේ තියෙන. මේ ධර්මයට අදාළ නොවුනත් අපේ හාමුදුරන්ගේ ඇසීම සුදුසු දන්නේ මට පොඩ්ඩක් කියන්න කොහොමද ඉරිසියා කරන්නේ කියලා. ඊර්ෂ්‍යා කරන්නේ කොහොමද කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම ඉරිසියා කරන කෙනෙකුගේ හිතේ මොන වගේ සිතුවිලිද ඇති වෙන්නේ අපිට? ඇත්තටම ද්වේෂය තමයි දෝමනසහගත පටික සම්පවිත හිතකින් තමයි ඊර්ෂ්‍යා කරන්නේ. එහෙමයි. ඒ සිටිවිලි මොන වගේද අපි හඳුරන්නේ ඉරිසියාව සම්බන්ධයෙන් ඇති වෙන දැන් අපි හඳුරන්නට මං කෙරෙහි බලාගෙන ඉරිසියාවක් ඇති කරගන්න සිටිවිල්ලක් දෙකක් කියන්න පුළුවන්ද එහෙම <laughs> මට ස්වාමීන් කෙරේ නම් කිසිම ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි මම දන්නවා ඒක පැහැදිලිව. <laughs> එතකොට ස්වාමීන් සාමාන්‍යයෙන් ඇත්තට ඊර්ෂ්‍යාව කියලා කියන්නේ මේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ ඇත්තටම අපි ඒ ගැන කල්පනා කරලා බැලුවොත් දැන් තමන්ගේ සමීපය තමයි බොහෝ දුරට මේ ඊර්ෂ්‍යා කරන්නේ. එහෙමයි. දැන් ඇත්තරම දැන් අපි සාමාන්‍යයෙන් ඒ වගේම තමන් එකම වෘත්තිය කරන අය. එහෙමයි. දැන් අපි හිතමු දැන් සාමාන්‍ය වෛද්‍යවරයෙකුට මේ වාස් කෙනෙක් බසු නැහැ කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ නැහැනේ. තව වෛද්‍යවරයෙක් තවත් වෛද්‍යවරයෙක් තමයි ඊර්ෂ්‍යා කරන්නේ. ඒ වගේම සමීප වෙන්න ඕනේ. ඒ සමීපයත් ඒ අනුව කර්ම ඊර්ෂ්‍යාව කියලා කියන සම්ද ඒ අය බොහොම දිනු වෙලා ඉන්නවනම්. ඒ අය බොහොම සතුටින් ඉන්නවනම් මේක බලා ඉන්න බෑ. එහෙමයි. මේ බලා ඉන්න බැරුව අපේ වචනයෙන් ප්‍රකාශ කරනවද? බලාගෙන නැතුව නිකන් හිතේ ඇති කරගන්න තත්යක් විතරද නැත්නම් ක්‍රියාව ක්‍රියාව අනිතය දකින්නේ කොහොමද ඉස්සෙල්ලා ස්වාමීන් මේක හිතේ කැකෑරෙනවා එහෙම හිතේ කැකෑරිලා ස්වාමීන් අන්තිමට මේක එළියට පන්න අවස්ථාවකුත් එනවා එහෙම එතකොට ඕන්න ඉතින් වචන පිට වෙනවා ඊළඟට මේ නොයෙක් විදිහට ඉතින් දොස්පරස් කියනවා අන්තිමට මේවා මහා විශාල ප්‍රශ්න බවට පත් වෙනවා දැන් මේ ඊර්ෂ්‍යාව කියන දේ. එහෙම. ඉතින් ඇත්තටම මේක ස්වාමීන් වහන්සේ මේ කල්පනා කරලා බලපුවහම මේ බහුල වශයෙන්ම බොහෝ දෙනෙකුට තියෙන අකුසල ධර්මයක්. ඉතින් ඇත්තට මට මේ ඊර්ෂ්‍යාව කියන එක කොහොමද ඊර්ෂ්‍යා කරන්න කියන එක මේ එක්ස්පීරියන්ස් නේ. <laughs> අත්දැකීමෙන් කියනම අපාර අපහසුද? අත්දැකීමෙන් <laughs> අපි හන්නේ මෙහෙම කිව්වොත් දැන් කවුරු හරි සල්ලි තියෙන කෙනෙක් දකිනවා. අපිට සල්ලි නෑ. නමුත් අපිට ඒක දරා ගන්න බැරුව ආ ඉතින් ඔයා දන්නේ නැද්ද ඔය සල්ලි හම්බ කරන්න මෙහෙම මෙහෙමනේ කුඩු විකුණලා බිස්නස් කරලා ওই විදිහට ඉතින් අපිටත් බැරිය සල්ලි හම්බ කරන්න කියලා නැති කතා හදලා ඒ ඒක ඉරිසියාව මුල් කරගෙන කරන කතා ඇත්තටම සාන්ත ඒක තමයි. ඒක දැන් ඇත්තටම මම කියනකොට මට මතක් වුණේ දැන් ඇත්තටම අසත්පුරුෂ වදුකා සූත්‍රයේ තියෙන අර අසත්පුරුෂ ලක්ෂණය. ලක්ෂණය. අසත්පුරුෂ ලක්ෂණය. අසත්පුරුෂයා ඉතින් අර දීන් වෙලා ඉන්න කෙනෙකුට නැති දේවල් කියනවා. ಗುಣධර්ම පුරන කෙනෙකුට වුණත් දැන් අසත්පුරුෂයා බලන්න. දැන් මේ ප්‍රතිපත්ති පුරනවටත් සාමනාත විවිෂයා කරන ඊර්ෂ්‍යා කරන හැම. දැන් සමහර කෙනෙක් හොඳට දන් දෙනවා නම් ඒකටත් ඊර්ෂ්‍යා කරන. සිල් රකින්නවනම් ඔය සිල් ගත්තට අපි දන්නවනේ ඔයාගේ හැටි කියලා ඒ හාමුදුරු නමක් පින්ඳපාති වඩිනවනම් සමහරට ඒකටත් ඊර්ෂ්‍යා ඒකටත් ඊර්ෂ්‍යා කරන අවස්ථා තියෙනවා. ඇත්තටම දැන් ඊර්ෂ්‍යාව කියන එක සාමදාංශයෙන් හැම දෙයකටම ඇති වෙනවා. එහෙම. ප්‍රතිපත්ති පුරනකොට දැන් මේ මේ භාවනා කරනකොට කෙනෙක් මං දන්නවා දැන් සමහරු ඉන්නවා හොඳට පරයන්ක ගහගෙන වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් නම් ඒ වාඩි වෙලා ඉන්න කෙනාට තව කෙනෙක් ඊර්ෂ්‍යා කරනවා. එහෙම. ඉතින් ඒක ඒක ඉතින් ඇත්තටම ක්ලේශ ධර්මයක්. ඉතින් ඒක අති භයානක ක්ලේශ ධර්මයක්. මොකද ඒ ඊර්ෂ්‍යාව තියෙන කෙනාගේ සිත ස්වාමීනාත හැම වෙලේම අපවිත්‍රයි. එහෙම. කියන්නේ පිවිතුරු මලක් වගේ හිත නැහැනේ හැම වෙලේම මහ 10ක් තියෙන්නේ. අපි හන්නේ බාහිර සමාජයේ කෙනෙක් අහවලා ඉරිසියාකාරීක කියලා අඳුනගන්නේ. එයාගේ ක්‍රියාකාරකම් තුළ නේද දැන් එයාගේ හිතේ තියෙන ඒවා කියන්නේ අරයට පරිචිත විඥාන ඥානෙ නැහැනේ. එතකොට මේ මොන වගේ ක්‍රියාකාරකම්ද ඉරිෂ්‍යාකාරී තුළ දකින්න ලැබෙන්නේ අපට? සානස් ඉතින් ඇත්තට මේවට ඉතින් බොහෝසෙයින් ක්‍රියාකාරකම් නම් තියෙනවා. දැන් මම අර මුලින් කියපු විදිහට දැන් දැන් හොඳම කියන්නේ ඕනම කෙනෙකුට Tamanට අහවල් අය ඉරිෂ්‍යයි කියලා තේරෙන්නේ එයා මූණට බොරුවට hina වෙලා කතා කරාට සමහරලාට ඕනම කෙනෙකුට වැටහෙනවා සාමාන්‍ය මෙයා මේ අවංකව නෙවෙයි මේවා ප්‍රකාශ කරන්නේ. එහෙමයි. ඊළඟට දැන් ඒ වගේ ඉතින් ගත්තාම දැන් අර මම මුලින් කියපු විදිහට දැන් ඉස්සෙල්ලා ඉතින් ඒවට අකමැත්ත තියෙනවා. ඊළඟට අර ස්වාමීන් වහන්සේ කියපු විදිහෙන් ධනවත් කෙනෙක් නම් එයාට ඉතින් නැති දේවල් හදනවා හම්බ කරන්නේ. එහෙමයි. අධාර්මිකව හම්බ කිරීම විපාක මොනවද ස්වාමීන් වහන්සේ? දැන් ආම්දරමක් හම්බුණත් අහන්නේ ස්වාමීන් වහන්සේ දැන් කෙනෙකුට තියෙන මේ පොඩි කාලයයින ජීවත් වෙන්නේ. එතකොට එතන ලොකු ධර්මයක් වගේ දාලා අර කෙනෙකුට පහර ගහන්න මේ මෙයා මේ දිනුනේ මෙන්න මෙහෙමයි මේ මේ විදියයි කියලා. ඉතින් අර නැති අධර්මයක් ගෙනහර පහලා අපි යන්නේ එහෙමයි. ඒ ඉරිසියාවෙන් අනුකම්පා කරන්නත් පුළුවන්. මේ වංචක ධර්මයක් විදිහට මොකක් හරි එහෙම වෙනවද? අනුකම්පා මූලිකව ඉරිසියාවක් ඇති වෙන්නත් පුළුවන් අපි හන්නේ. එහෙමයි. මොකද දැන් මම මේ මොන පුනා අහන්නේ දැන් අපි මේ නොදන්න ධර්මකාරණා පිළිබඳව දැනුවත් වුණාම අපි හඳුරන්නේ කාගේ හරි හිතට හරි මෙහෙම සිතවිල්ලක් ආපු ගමන් අදින් පස්සේ හරි අඳුන ගන්න පුළුවන් මගේ මේ මේ එන්නේ දැන් මේ නරක සිතවිල්ලක් කියන එක. එතකොට එයාට අනාත නොවි අර සිතවිලි සකස් කරගන්න පුළුවන් මේ බෞද්ධ භාවයත් එක්ක මේ ධර්මඥානයත් එක්ක. ඒ වගේ සාමාන්‍ය ජීවිතයේදී වෙන දේවල් කෙලෙස් සහගත දේවල් කියලා දැනුවත් කළොත් දන්නාකම නිසා අනාථ නොවි ඉන්න පුළුවන්කම තියෙනව නේද? ඒකයි අපි අහන්න මම. ඔව්. ඇත්ත සාමනත් ඒක ඉතින් අනුකම්පා විලාසෙමුත් එන්න පුළුවන්. ඒක මෙහෙමයි දැන් දැන් අපි හිතමු කෙනෙක් බොහොම සැපවත් ජීවිතයක් ගත කරනකොට ඉතින් අනේ ඉතින් ඌවත් එක්ක ඇලිලා ගැලිලා ඉඳලා හරිම දුක හිතෙනවා ඒ පිටිස ගැන. ඉතින් ඌවටම ඇලිලා ගැලිලා අන්තිමට ඉතින් කොහොමද ওই සසරෙන් අත් අත මෙදින්නේ වගේ අයින් වෙන්නේ කොහොමද? අර විදිහට එහෙම අනුකම්පාවක් එන්නත් පුළුවන් ඒක වංචනික විදිහට. විදිහට. දැන් සැප සම්පත් ඉඳින කෙනෙක් දැකලා අනේ වචින් දාලා යන්නේ දැන් අපිට නම් එහෙම දෙයක් නැහැ අපිට පියාපත් බර විතරයි. අපිට මෙන්න මෙහෙමයි අපිට නම් ඕන අතහරින්න දෙයක් නැහැ. ඒ මිනිස්සුන්ට එහෙමද ඔවා ඉතින් මේ ඉන්නකන් විතරයි මත්තන් හරි දුකයි මේ පුජ්‍යලෝ ගැන. කියලා ඒ විදිහට මේ වංචනික විදිහට අනුකම්පා සහගතයෙන් ඊර්ෂ්‍යාවෙන්න පුළුවන්. එහෙමයි. දැන් අද ඉඳලා ඔබටත් ඒ වගේ සිතවිල්ලක් ආපු ගමන්ම ඔබ තේරුම් ගන්න හැබවින්ම මේක අවංක චේතනාවෙන් කරපු එකක්. ඒක වෙන තව වංචක ධර්මයක් විදිහට අනිත් අයගේ සැප දරා ගන්න බැරුව ඒක එක සැරේට අනිත් අයට ඍජුව කියන්න බැරි නිසා අනුකම්පා මූලික වේ සිටිවිල්ලාවද. අන්න ඒ වාගේ ඔබේ සිටිවිලි ඔබට හඳුනා ගන්න පුළුවන්කම ලැබුණොත් ඒ තුළ ඔබට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නරක සිටිවිලි වලින් ඈත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අපි අහන්නේ මේකේ තියෙන මේ ධර්මයේ විශේෂ වචන මේ මේ විදිහට විග්‍රහ කරන ධර්ම කාරණා මේ ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් කියනවා. මොකද අපහනේ ඒ කිය අදහස. ධර්ම ඒක සාමාන්‍යයෙන් දැන් අපතථාගතයන් වහන්සේ වදාළ ධර්මය මුල මැද අග කියන මේ තුන් තැනම යහපත් කියන එක තමයි දැන් අත්‍තරම දැන් ධර්මයේ ඒ සඳහන් වෙන්නේ මුල මැද අග කියන තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ මුලත් බොහොම නිරවුල් මැදත් බොහොම නිරවුල් ඒ වගේම අවසානයත් බොහොම නිරවුල් එහෙම කිසිම ගැටලුවක් මේ ධර්මයේ තුල නැහැ. ඒ නිසා ඒ මුලමදාග යහපත් වූ ධර්මය මේ ස්වාක්ඛාත ධර්මය දරා ගැනීම අර අපි මුලින් කතා කරපු විදිහට ඒවා පිළිබඳව මනා වැටහීමක් අවබෝධයක් ඇති කර ගැනීම මහා සැනසෙල්ලක් ඒ වගේම නාටකරන ධර්මයක් හැටියට සඳහන් වෙනවා. එහෙමයි. අපි දැන් සමහර වෙලාවට දැන් දේශනයක් ගත්තාම මුල යහපත් හැබැයි මැද වෙනකොට මුල ආරම්භය හා ගැලපෙන්නේ නැහැ. වෙන පැත්තකට මාතෘකාව ගිහිල්ලා. අගට වෙනකොට කොහෙත්ම සම්බන්ධතාවයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශන සූත්‍ර දේශනා දිහා බලනකොට අපි එක නිශ්චිත කාරණයක් මුල් කරගෙන ආරම්භයේ ඉඳ ඉඳලා අනුපිළිවෙල ක්‍රමික ගමනක් තමයි තියෙන්නේ. මුලක් මැදත් අගත් යහපත් කියන එකෙන් ඒ අදහසත් ගන්න පුළුවන් නේද? පැහැදිලිවම සංසය අදහස තමයි ඉතින් ඇත්තටම. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ අන්න ඒ විදිහේ මුල යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථ සහිත, ව්‍යංජන සහිත මේ කේවල පරිපූර්ණ වූ හැම අතින්ම පරිපූර්ණ වූ ධම ඔබ ඉගෙන ගන්න. ඒ ධමෙන් පොහොසත් වෙන පුළුවන් තරම් බණ අහන්න, බණ පොත් කියවන්න, ධර්ම සාකච්ඡා කරන්න බහුශ්‍රත වේ. බහුශ්‍රත වූ ආටමදී සුතදර වෙන්න. හොඳට අහපු දේ හොඳට දරා ගන්න. දරාගෙන ඒක මතක තියාගෙන ඒ මතකයට ගැළපෙන අලුත් මතකයන් තව තව ධර්මකාරණාවන් රැස් කරලා ඒ අනුව ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්න වෑයම් කරන්න. අකුසලයේ ප්‍රහාණය කරන්න, කුසලයේ වඩන්න උත්සාහවත් වෙන. අන්න එහෙම වුණොත් ඔබට පුළුවන් මේ තථාගත ධර්මයේ තුල පිළිසරණ ලබන්න. අපි හන්නේ තුන්වෙනි කාරණාව බොහොම ප්‍රකට හැමෝම දන්න කාරණාව කල්යාණ මිත්‍රතාවය. ඔව්. සම්හාසය ඇත්තටම කියපු විදිහට බොහොම ප්‍රකට කාරණයක්. හැබැයි ප්‍රකට කාරණයක් වුණාට ස්වාමීන් වහන්සේ වුණම දෙයක් සමහරලාට නිතර නිතර කියවෙනකොට ඒක ඉතින් ප්‍රකටත්වය නිසාම ඒක සුලභ දෙයක් බවට පත් වෙනවා. හැබැයි කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ මහා දුර්ලභ දෙයක්. එහෙම. ඒකනේ බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම දුර්ලභ වූ සත්පුරුෂ සංසේවෝ කියලා දේශනා කළේ. එහෙමයි. මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ මහා දුර්ලභ දෙයක්. එහෙමයි. ඉතින් සාමාන්‍ය ස්වාමීන් දැන් ඔය කල්යාණ මිත්‍රයා කියන එක අපි දැන් මේ අවස්ථාවේ විශේෂයෙන්ම කතා කරන්න ඕන. මොකද සමහර උදවිය දැන් අපි ළඟට හම්බෙන්නේ එක්කන් එනවා තමන්ගේ යාළුවෝ. යාළුවෝ එක්කන් ඇවිල්ලා අපිට කියනවා ස්වාමීන් මේ මගේ හොඳම කල්යාණ මිත්‍රයා කියලා. ඉතින් අපි ටිකක් කතා කර කර ඉන්නකොට ඉතින් ඒ කල්යාණ මිත්‍ර ලක්ෂණ නෙවෙයි මේ යාළුවාගේ තියෙන්නේ. දැන් එයා හැබැයි හඳුන්වන්නේ මගේ හොඳම කල්යාණ මිත්‍රයා. එහෙම හඳුන්වන්න හේතුවකුත් තියෙනවා. කරදරයක් වෙච්ච වෙලාවට මොදල් හදල් මාරුවක් කරගන්න පුළුවන්. මොකක් හරි විපත්තියක් වෙච්ච වෙලාවට එයා ළඟ ඉන්නවා. ඉතින් ඒ වගේ පුජ්‍යලෙක් තමයි කල්යාණ මිත්‍රයා කියලා හඳුන්වන්නේ. හැබැයි මේ පුජ්‍යලයා වැරදි කරනකොට දුස්සීලකම් කරනකොට අර යාළුවත් ඒවට හොඳට සහයෝග දෙනවා. ඒ කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි. ඇත්තටම එයා සාමාන්‍ය සහායක මිත්‍රයෙක් වෙන්න පුළුවන්. මොකද මිනිස්සෙකුට ගිහියෙකුට ඒ වගේ විපත්තියක් කරදරයක් වෙනකොට ඒ වගේ උදව්වක් පදව්වක් කරන කෙනෙක් අතර හොඳ මිත්‍රයෙක් සහායකයෙක් සහායකයෙක් සහාය වෙන්න පුළුවන් අපේ අපායට අපායට සහාය වෙන්න පුළුවන් එහෙම අපාය සහාය එතකොට සාමාන්‍යයෙන් දැන් මෙතන කල්යාණ මිත්‍රයා කියන කෙනා ඊට වඩා වෙනස් නේ කල්යාණ මිත්‍රයා තමන් අසුරු කරන යාළුවා දුස්සීල නම් මොනවා හරි ක්‍රමයකට යා සීලවන්ත භාවයට පත් කරනවා ඒක තමයි කල්යාණ මිත්‍රයාගේ ස්වરૂපය එහෙම ඊළඟට කල්යාණ මිත්‍රයා තමන් අතුරු කරන කෙනා කද මසුරුණක්. දැන් ගොඩක් අය අපිට කියලාම තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ ඉස්සර අපි හරීම ඇත්ත කියන්න එපා හරි ලෝභයි. නමුත් මගේ යාළුවෙක් හිටියා එයා පින්කම් කරනකොට චුට්ට චුට්ට මාව සම්බන්ධ කරගන්න. ඔයා මේක දෙන්න, ඔයා පළතුරු ටික දෙන්න. ඉතින් මේ මහා ධනවත් අය. නමුත් බොහොම පොඩ පොඩ පොඩ අරගෙන අන්තිමට මහා පරිත්‍යාගශීලී පුජ්‍යලේ බවට පත් වෙන මේ කල්යාණ මිත්‍රයා. ඊළඟට අල්පස්තුතේක නම් තමන්ගේ යාළුවා කොහොම හරි ඔය වැඩසටහන් වලට එක්ක යනවා. බනහන් එහෙම එකගෙන යනවා. බනහන් එහෙම එක්ක යනවා. යාළුකමට යනවා බෑ කියන්නේ දරුවට. අඩු ගානේ හම්බෙන්න යනකොට බන පොතක් හරි ගිහිල්ලා දෙනවා. බන පොතක් හරි ගිහිල්ලා දෙනවා. එතකොට සම්මත මේකෙන් අන්තිමට අර කල්යාණ මිත්‍රයාටත් වඩා ඉහළට අර අල්පස්තුතයා මහා බහුසුතේ බවට පත්වෙච්ච අවස්ථාව එහෙම අම්මලා අපට කියලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ ඉස්සර මම බනහන් අක්කමැති නමුත් මගේ යාළුවෙක් එක්ක එයා මාව කොහේ වුණත් ඇදගෙන යනවා. අන්තිමට මං බොහොම නිහතමානීව මේ කියන්නේ. ඉතින් ඒ යාළුවාටත් වඩා ඉස්සරහට දැන් මම ධර්මයේ තුල ගිහිල්ලා ඉන්නවා. ඉතින් මොකද ඒ හේතුව අර කල්යාණ මිත්‍ර ඇසුර. එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක නාථ කරන ධර්මයක් කියන එක අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ මොරේ සූත්‍ර දේශනා අපි කියවුවොත් මං හිතන්නේ ස්වාමීන් වහන්සේත් එක අනිවාර්යෙන් එකඟ වෙයි. දැන් අපි සූත්‍ර 50ක් කියවොත් ස්වාමීන් වහන්සේ අඩුම තරමේ සූත්‍ර 20කවත් කල්යාණ මිත්‍රය ඉන්නවා. එහෙම. ඒ මොකද ඒක මේ නිවන් ගමනට ඒකාන්තයෙන් තීරණාත්මක සාධකයක් තමයි මේ කල්යාණ මිත්‍ර ඇසුර. එහෙම. අපිට ලැබිච්ච ඉහළම කල්යාණ මිත්‍ර ඇසුර තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ ඇසුර. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකෙ පහළ වෙච්ච අසහාය කල්යාණ මිත්‍රය. ඉතින් ඒ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ නැත්නම් මේ වටිනා සද්ධර්මය දායාදයක් විදිහට අපිට ලැබෙන්නේ නැහැ. මේ සදහම් පිළිණිය අපිට මේ ලැබුණේ නැත්නම් මේ නිවන් මඟ හෙලිපෙහෙලි වෙන්නේ නැහැ. නිවන් මඟ හෙලිපෙහෙලි වුණේ නැත්නම් අපි තාම අනාථයෝ. අපි අසරණ පිළිසරණක් නැති පිරිස. ඉතින් අපට පිළිසරණ උනේ තථාගත බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ කල්යාණ මිත්‍රත්වයේ ලැබිච්ච අපි මේ ධර්ම දායදයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. එතකොට මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය කටින් කට පාඩම් කරගෙන ඇවිල්ලා ඊට පස්සේ පොතට ඒ ධර්මය ගෙනල්ලා එයද රැකගෙන දිවි හිමියෙන් ආරක්ෂා කරගෙන ආවේ ආර්ය මහා සංඝරත්නය. උන්වහන්සේලා තමයි අපිට ඉන්න කල්යාණ මිත්‍රෝ. ඒ වගේම අපේ හාමුදුරු මතක් කළ විදිහට ගිහි ජනතාව අතරේ ඔබට ධහම කියා දෙන, ඔබ ධහමට යොමු කරන කල්යාණ මිත්‍රෝ ඉන්න පුළුවන්. ඒ අය තමයි ඔබට ධහමගේ විවර කරලා දෙන්නේ. ඒ නිසා ඒ කල්යාණ මිත්‍ර ඇසුර තියෙනවා නම් ඔබට අනාථ වෙන්න දෙයක් නැහැ. ඔබ සනාතෙහෙක්. ඉතින් එහෙම හොඳ කල්යාණ මිත්‍රෙක් ඔබේ ජීවිතේ පුරාවටම රඳවා ගන්න. ඒ කල්යාණ මිත්‍රන්ගේ ඇසුර ලබා ගන්න ඔබ වෑයම් කරන්න ඕන. අපි හැමෝටම හතරවෙනි කාරණාව විදිහට දක්වන්නේ සුවච භාවය. සුවචෝ හෝති සෝචස්ස කරණීයේහි ධම්මේහි සමන්නාගතෝ කමෝ පදක්ෂිනග්ගාහි අනුශාසනින් කියලා විග්‍රහ කරලා තියෙනවා අපි හාඳුනන. මොකද්ද මේ සුවච කියලා කියන්නේ? සුවච. අත්‍තරම් සංඝාත ද මංගල සූත්‍රයේ තියෙන්නේ කන්තිත සෝවචස්සතා. එහෙමයි. මේ සුවච භාවය. ඇත්තටම මේ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුට අවශ්‍යම දෙයක් තමයි සම්ම සුවච භාවය. දැන් අපි ප්‍රවෘත්තියන් හැටියට ගත්තොත් සුවච වෙන තරමට අපේ වැඩිහිටියන්ගේ කරුණාවට අවවාදවලට අපි පාත්‍ර වෙනවා. එහෙමයි. දැන් අපි සුවච නැත්තම් අකීකරුයි නම් අවවාද පිළිගන්න අකමැති නම් එහෙම අනිවාර්යයෙන්ම අපට ස්වාමීන් වහන්සේ මග ලැබෙන්නේ නැහැ. එහෙම. ඉතින් ඇත්තටම මට මේ සුවච භාවයේ කෙනෙකුට මතක් වුණේ ස්වාමීන් වහන්සේ දැන් මේ අවවාද පිළිගැනීම කියන එක දැන් අපි ගත්ත සූර්යාලෝකය. සූර්යාලෝකය කියන්නේ මහා පුදුම ප්‍රභාස්වර ආලෝකයක්නේ. එහෙම. ඒ සූර්යාලෝකේ උනත් ස්වාමීන් වහන්සේ ඒ ආලෝකේ යන්නේ නැති තැන තියෙනවා. ඒ කියන්නේ ගෙදරක අහුමුරු වලට යන්නේ, ගේ ඇතුළට යන්නේ. ඒ වගේ අවස්ථාවලදී අපි පහනක් දල්වන්න ඕන, ආලෝකයක් තියාගන්න ඕන. ඒ වගේ මොනතරම් දැනුගත්කම් තිබුණත්, බුද්ධිමත්කම් තිබුණත් අපට ඕනම කෙනෙකුට නිවන් දකින්නකම් අඩුම තරමේ සෝහාන් මාර්ගය ලබනකම් වුණත් ඊට එහාත් අවවාද ලැබෙන්න ඕන. ඉතින් ඒ දක්වා නැත්තම් නිවන් දකින්නකම්ම අපට අවවාද අනුශාසන අවශ්‍යයි. එහෙනම් එතකොට සම්හත් දැන් සූර්යාලෝකයේ මෙච්චර ප්‍රභාස්වර වෙලත් සූර්යාලෝකයෙන් වැඩ ගන්න බැරි අවස්ථා අපිට ඇති වෙනවා. ඒ වගේ අවස්ථාවල අපිට පහනක් දැල්ව ගන්න ඕන. අන්න ඒ වගේ මොනතරම් උගත්කම් තිබුණත් ස්වාමීන් වහන්සේට මේ අවවාද අනුශාසනා කියන එක අපි කාටත් ලැබෙන්න ඕන. ඉතින් දැන් ඒ අනුව අපිට හිතනකොට දැන් සරියුත් මහ රහතන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේ නමක් බලන්න ඉතින් අර හත්ඇවිදිරි කුඩා ස්වාමීන් වහන්සේ නමකගේ ඒ අවවාදය පිළිගත් විදිහ පින්නතුරට ඔක පුන පුනාම කියන්න ඕන නෑ කවුරුත් දන්නවා. ඉතින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අර ඒ හත්ඇවිදිරි කුඩා සාමණේරයන් වහන්සේගේ අවවාදින සිවුරුපන පොඩ්ඩක් බිම ගෑවෙනවා කියපු අවවාදේ උන්වහන්සේ බොහෝම ගෞරවයෙන් සිවුර හදාගෙන උන්වහන්සේ පැහැදිලි කළේ හත්ඇවිදිරි ස්වාමීන් වහන්සේ නමක් වුණත් මගේ වරද පෙන්නලා මට අවවාද කරනවා නම් මම ඒක හිස් මුදුනින් පිළිගන්නවා කියලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පිළිගත්තා ඒක. ඒ කියන්නේ අපි හන්නේ සුවච භාවය කියන්නේ අවවාද අසන සුළු ස්වභාවය පිළිගන්නා ස්වභාවය. පිළිගන්නා අනිත් උපදෙස් දෙනකොට ඒක අහගෙන ඉන්න ගතිය. ඊට පස්සේ තමයි කී කරු කියන වචනය අරන්නේ. ඒ අවවාදයට අනුව හැසිරෙන ස්වභාවය. ඇත්තටම සානෝ දැන් මට දැන් කියන්න ගියේ මම ඊට කලින් එහෙම අ පැවිදි වෙන්න ඉන්නකොට ඇත්තටම මම හිතන්නේ මේ කතාවත් කිව්වත් දන්නේ නැහැ මේට කලින් අපේ සාකච්ඡාවක. එහෙමයි. <laughs> නොකිය හේතු වන්නේ අපේ හාමුදුර ගොඩක් කතා කියලා තිබ්බා. <laughs> මොකද නමුත් මේකට හතර ගැළපෙනවා. එහෙමයි. මම පැවිදි වෙන්න ඉන්නකොට අපේ කැපකරු මහත්මයෙක්ට මේ කැපකරු මහත්මයාගේ යම් යම් දෝෂ මම අපේ අපවත්ති වදාලා අපේ ගුරුදේවයන් වහන්සේට මතක් කරා. ගිල කේලමක් වශයෙන් පොඩි ළමෙක්නේ. ගිල කිව්වහම ලොකු ස්වාමීන් වහන්සේ කාරණේ දැකලා ඒ කැපකරු මහත්තයාට ඒ වරදට අවවාද කළා. ඒ වරද කරන්න තියෙන ඒ වපසරේ ඇහැරෙව්වා. ඇහැරෙව්වා. මට දැන් හරි සතුටුද මොකද මගේ කේලම හොඳට ක්‍රියාත්මක වුණා. ආත්මක වුණා. ඉතින් ඉතින් ස්වාමීන් දවසක් මේ දෙවෙනි දවසෙත් මම මේ වගේ වරදක් දැක්ක වෙලාවක ලොකු ස්වාමීන් වහන්සේට කියලා කිව්වහම ඉතින් බලන්න මේ කාලේ අපේ ගුරුවරු අපට මේවා දීලා දැන් තමයි අපට හොඳට තේරෙන්නේ. එහෙනම් ඉතින් මට මොකෝ දෝෂ දෝෂයක් කිව්වෙත් නෑ මොකොත් කිව්වෙත් නෑ ඒක වැඩි ඕනකමින් හැලෙවෙත් නෑ හැබැයි උන්වහන්සේ කිව්වා ළමයෝ මම ඔයාලට ඔබ කවියක් දෙන්න හැමදාම මේ පාඩම් දෙන්න කලින් මේ කවිය කියන්න ඕන. ඉතින් ඇත්තටම මම පසු කාලයේ තමයි මේ කවිය ඇත්තටම කලෑනේ මහානායක ස්වාමීන් වහන්සේගේ කවියක් කියලා දැනගත්තේ ඇත්තටම මෑතක. ඉතින් මේ කවිය තමයි මාගේ නොයෙක් වරදහා අඩුකම් තිබෙද්දී කාගේ කොතෙක් වරදවත් නොසොයම් නොදක්වම් දොස්මෙන් මිදෙන්නට මිදෙන්නත් ගුණෙන් නුවණින් වැඩෙන්නත් වෑයම් කරන් දිනපතා කෙහියෙදීමා එහෙමයි ඇත්තට සම්මත මම ඔය කවිය හැමදාම ඒ ගිහි අවදී හැමදාම පාඩම් දෙන්න කලින් নমස්කාරයේ අපි පාඩම් දෙන්න කලින් নমස්කාරය කියනවනේ নমස්කාරය කියනවත් කලින් ওই කවිය කියන්න ඕනේ. ඒ ඇත්තටම අද වෙනකන් යවවාදයේ ඇත්තටම අපිට ඒ ඒ සෝවචස නැත්නම් යවවාදයේ සාමාන්‍යයෙන් පුදුම විදිහට මේ අර අපේ මේ ශරීරෙට නම් ජීර්ණ වෙලාවක්. මොකද සාමාන්‍යයෙන් එහෙම අර කොටවන ගැතිය ටිකක් නෙමෙයි සාමාන්‍ය පුතත්ජනකමට ගිහි පැවිදි කාට උනක් තියෙන්න පුළුවන්. නමුත් මම හිතනවා මගේ ගොඩක් අඩු වෙන්නේ මේ අවවාදේ අනිවාර්යෙන් හේතුවක් වෙන්න ඇති. ඒ කතාව කලින් කියලා නෑ අපේ හන්දර. කලින් කියලා නෑ නේද? මොකද අපි භාවනාවට ඉදිරියේ <laughs> සමහර දේවල් කියන්න මේ මොකද ශ්‍රාවනාවට ඒවා ඉක්මනින් මතක් වෙනවා. ඉතින් ඒතර සාමාන්‍යද කියන අපේ හඳුනක මේට කලිනුත් කියලා තියෙනවා කියලා. එහෙම අපහන මේ කවි කියනකොට මට මතක් වුණා අපේ මගේ කුඩා කාලයක් මා මාතර මැද්දවත් සිරිවැජිර ඥාන ධර්මායතනයේ පුංචි ළමයෙක් විදිහට අවුරුදු අවුරුද්දක මාස 3ක් අධ්‍යයන කටයුතු වල යෙදුණ අපේ අතිපූජනීය පළෑනේ සුවිදීත ස්වාමීන් වහන්සේගේ යටතේ අපේ පඬිත හාමුදුරුවෝ ඒ දවස්වල අපේ හන්න මේ කවි හැමදාම කියලා දෙනවා අපිට. දහම් පාසලේ එනකොට හැමදාම කවි කරේ අදටත් මතකයේ තියෙන මේ කවි තමයි අපි හඳුරන්නේ පුංචි ළමයේ කාලේ පාඩම් කරපු මේ කවිය මම කුඩා අවදී අවුරුදු 11 දී මමන පාඩම් කරපු එක තමයි මට තාම මතකයේ තියෙන්නේ. ඇත්තට ස්වාමිනාගේ කවියක වේ ස්වාමිනාසලාගේ දැනුගත්කම් ඇත්තට අන්තික අපි සම්දකිත්ති ස්වාමිනාසයේ ඉතින් ඇත්තට මම පෞද්ගලිකව සතුට වෙනවා ඒ වගේ සංගපරපුරකින් එන ස්වාමීන් වහන්සේ නමක් එක්ක මට මේ විදිහට ධර්ම සාකච්ඡා කරන්න ලැබීමත් ඇත්තටම මම මේ විහිළුවට කියනවා නෙවෙයි සංග ඇත්තටම භාග්‍යයක්. එහෙම අපේ හන්නේ. අපේ හන්නේ එතකොට දැන් මෙතනදී මූලිකව හඳුන්වනවා සුවච භාවය. වැඩිහිටියන්ට අවනත වීම වැඩිහිටියන් කියන බස අහුම්කන්දිම අපේ හන්නේ මෙතන විශේෂ ලස්සන වචනයක් විදිහට තියෙනවා. කමෝ පදක්ඛිනක් ගාහි අනුශාසනෙ. ඉවසාගෙන ප්‍රදක්ෂිනා කරගෙන මේ බොහොම වන්දනා කරගෙන අනුශාසනාව පිළිගන්නවා කියලා. ඒ සුවච භාවය. එහෙම ඒ කියන්නේ යම්කිසි කෙනෙකුගේ වරද්දක් නිවැරදි කරන වෙලාවට අවවාදයක් අනුශාසනාවක් දෙන වෙලාවට ඒ කෙනා කොහොමද හිතන්න ඕන අපි හාමුදුරනේ? ඇත්තටම ස්වාමීන් දැන් ඒකනේ අර නිදීනංව පවත්වාරම් කියලා තියෙන අර මේ ධම්පදි ගාථාව. එහෙමයි. මහා නිධානයක් පෙන්වන කෙනෙක් වගේ ඒ අවවාදේ බාර ගන්න ඕන කියලා. නිධානයක් අවවාද කරන කෙනා මට නිදානයක් පෙන්වනවා වගේ. ඉතින් ඒක දැන් බලන්න බුදුරජාණන් දේශනා කරන ඒ වගේ නිදානයක් පෙන්වනවා කියලා කියන්නේ සානත පුංචි දෙයක් නෙවෙයිනේ. එතකොට ඒ වගේ බොහෝම ඕනකම දැන් ස්වාමීන් වහන්සේ පද දෙකක් කිව්වා ඒ පද දෙක පදක් කියන ගාහි අනුශාසනය. ඇත්තටම බොහෝම ගෞරවාන්විතව අවවාදේ පිළිගැනීම. ඉතින් ඇත්තට ඒක අපිට පේනවා අපේ දැන් සංඝ පරපුරේ ලොකු අයියා වගේ සරියුත් මහරහතන් වහන්සේ. එහෙම. සරියොත් මහරහතන් වහන්සේ දැන් අපේ වැඩිහිටියම ජේෂ්ඨම සහෝදරයා. අපි එහෙම සාසනික වශයෙන් බැලුවොත් සරියොත් මහරහතන් වහන්සේ බලන්න සාමණේරයන් අර සිවුර හදාගෙන වැඳගෙන මේ ප්‍රකාශය කරලා තියෙන තදහු පබ්බජිතෝ සන්තෝ ජාත්‍යා සත්ත්වස්සිකෝ සෝපි මං අනුසාසය සම්පටිච්ඡා මුද්දනා. එහෙනම් දැන් සාමණේරයන් කියපු පද දෙකම සරියොත් මහරහතන් වහන්සේගේ උදාණය තුල තියෙනවා. තියෙනවා. අනේ මට මේ අවාදයක් කරනවා නම් මේ හත් හැවිදිරි කුඩා සාමණේරයන් වහන්සේ නමක් වුණත් මම ඒක බොහෝම ගෞරවයෙන් ඒ අවවාදේ මම බාර ගන්නවා. අද සම්නාත අවාසනාවටකට බොහෝ දෙනෙක් මේ අවවාද පිළිගැනීම කියන එක බොහොම දුර්වල තත්යකට වැටලා තියෙනවා. දැන් අවවාද කරනකොට mind your own business කියලා <laughs> උඹේ වැඩක් බලාගෙන මට අවවාද කරන්න ඉන්නේ කවුද කියලා අවවාද ප්‍රතික්ෂේප කරන විශේෂයෙන්ම අම්මල තාත්තලා දරුවන්ට අවවාද කරන අවස්ථාවලදී අපි හඳුරන්නේ මේ සුවච භාවයේ ගොඩක් දරුවන් තුල නැහැ. නුරුස්නා ගතිය පෙන්නලා බොහොම ප්‍රතික්ෂේප කරනවා. ඔව්. ස්වාමීනාන්සේ කියන පැත්තේ ඒක පැත්තක්. අනිත් පැත්ත බලපුවහම දැන් වැඩි හිටියෙක් වුණා ස්වාමීනාන්ත තමන්ගේම දරුවා. එහෙම. අවවාදයක් කරා නම් දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අනුව ඒක පිළිගන්න ඕනේ. සමහර වැඩිහිටියෝ පවා ආම්බෙන් දෙපා මට අවවාද කරන්න. නිකන් නෙමෙයි මගේ මේ කෙස් පැහුනේ. ඒ ආදි වශයෙන් කියලා ඒ අවවාදේ සම්පූර්ණ බැහැර කරනවා. එහෙමයි. ඒක ලොකු දුර්වලතාවයක්. ඒගොල්ලෝ බොහොම නුවණින් කල්පනා කරලා කුඩා කෙනෙක් වුණත් මහා උගතෙකුට මහා අනුගතෙක් අවවාදයක් කළත් ඒ උගතා කල්පනා කරන්න ඕනේ මේ අවවාදේ මේක ඇත්තට මේක මම මගේ ජීවිතේ ගලප ගන්න ඕන දෙයක්ද දරුවෙක් දෙමව්පියන්ට අවවාදයක් කරොත් දෙමව්පියෝ කල්පනා කරන්න ඕනේ මේ පුංචි දරුවා වුණත් මේ කරපු අවවාදේ හරි වටිනවා මේ විදිහට අපි හිතන්න පුරුදු වුණොත් ස්වාමීන් වහන්සේ අපිට ගොඩාක් වැරදි හදාගෙන මේ නිර්මල ධර්මයේ තුල අපට ඉතා හොඳින් ගමන් කරන්න පුළුවන්. එහෙම අපහන්නේ. එතකොට ඊළඟ නාථකරණ ධර්මයේ හැටියට හඳුන්වා ගන්නත් තියෙන අපේ හඳුනන තවත් විශේෂ ලක්ෂණයක්. ඒ තමයි මේ ස්වාමින් වහන්සේලාට සබ්‍රක්‍මචාරින් වහන්සේලාට කළ යුතු කාර්යභාරයේ වතපිළිවෙතෙහි දක්ෂ වීම. පුනචවරම් භික්ඛවේ භික්ඛු යානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි තත් දක්කෝ හෝති අනලසෝ තත්‍රෝපායාය විමංසාය සමන්නාගතු අලංකාතුන් අලං සංවිධාතුන් කියලා සඳහන් කරන අපේ හාමුදුරනේ කුදු මහත් කටයුතු වල දක්ෂතාවය ඇතිව කටයුතු කරනවා කියන එක මොකක් කොහොමද ඒක නාටකරන ධර්මයක්. ඇත්තටම සම්මස් ඒකට අපි ඒක පැහැදිලි කරන්න කලින් අපි මෙහෙම එක පැහැදිලි කරොත් හොඳයි කියලා හිතනවා. දැන් ගවයේ එළදෙනක් එළදෙනක් සාමනහර තනකොළ කාගෙන යනවා. තනකොළ කමින් යන එළදෙන නිතරම ඔළුව උස්සලා දෙපාරක් තුන් පාරක් තමන්ගේ වස පැටිය දිහා බලනවා. නැවත ආයෙ තනකොළ කනවා. ආයෙ තමන්ගේ පැටිය දිහා බලනවා. සාමාන්‍ය එළදෙනකගේ ස්වરૂපය ඒකයි. එහෙම. අන්න ඒ වගේ ස්වාමීන් මේ ප්‍රතිපත්ති පුරණ අය. මේක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පැවිදි උතුමනුත්, නිහිපින්නතුන්ලා දැන් ගිහි අය හිතන අපි සිත සමාදන් වෙන්න ආපුවම අපේ වැඩේ කරගත්තම හරි කියලා. එහෙම නෙවෙයි අර ගව දෙන වගේ. ගව දෙන වගේ තනකොළ කමෙන් කියන්නේ ප්‍රතිපත්ති පුරණ ගම වත් පිළිවෙත් පිළිබඳව අපේ ඇහැ ගැහෙන්න ඕන. අර පැටි ආදිය බලනවා. දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් බොහොම උදර සිල්ගුණ පුරනවා. හැබැයි ඉතින් දැන් සක්මන් කරන ඉස්සරහා කොළ ගොඩක් ගොඩ ගහලා තියෙනවා. ඒක දිහා බල බල ඒක යන කිසිම ගාණක් නැතුව දැන් මම මේ සතියෙන් ඉන්න එකනේ කරන්නේ. මේවා ඉතින් මට අදාළ දේවල් නෙවෙයි කියලා යම් භික්ෂුවක් හිතනවා නම් ඒ භික්ෂුවගේ ඒකාන්තයෙන් පරිහානිය මොකද බුදුරජාණන් වහන්සේ වදාලා වත්තන්න පරිපූර්ණති නසීලම් පරිපූර්ණති එහෙම වත් හරියට සම්පූර්ණ කරන්නේ නැති භික්ෂුවගේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ වත් කියන්නේ මොනවද වත් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් භික්ෂුන් වහන්සේ නමකට නම් ඒ මළුව හැමදේම ඊළඟට සාමාන්‍ය දානශාලාවේ කුදු මහත් කටයුතු එහෙම ඊළඟට විහාර මන්දිරයේ සුද්ධ අත් අතුගෑම ඊළඟට ඒ පිරිසුදු කිරීම කටයුතු මේ ආදී වශයෙන් ඒ ස්ථානය පවිත්‍රව තියාගන්න වැටිකිලියවත් නොයෙක් විදිහට ගණනාවක් විනය පිටකේ සඳහන් වෙනවා. වතාවත් කියලා කියන්නේ ඒ දෛනිකව පන්සලේ ආරාමයේ කළ යුතු ක්‍රියාකාරකම්. ක්‍රියාකාරකම්. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ වත පිළිවෙත පුදුම විදිහට දැන් විනය පිටකේ මහවග්ග කාලේ වත්තක් ඛණ්ඩකයේ කියන එකේ ඒක කියවුවට පස්සේ තේරෙනවා කොච්චරනම් මේ පිළිබඳව තථාගතයන් වහන්සේ සැලකිලිමත් වෙලා තිනවද කියලා. ඉතින් අපි දැන් මේ විශේෂයෙන් මේ මේ සාකච්ඡාවෙන් ප්‍රයෝජන ගන්න බොහෝ ගිහි පින්නතුල්ලා නිසා ගිහි පින්නතුල්ලාටත් අපි වචනයක් කියන්නට ඕන. දැන් ගිහි උදවිය හිතන්න ඕන පන්සලකට ගියාම අත් දෙක බැඳගෙන ඉන්න කිසිසේත්ම හිතන්න හොඳ නැහැ. එහෙමයි. මොකද අපිට මුන්දම අවස්ථාවක් තියෙන පන්සලේ තුරුණුවන් වැඩ ඉන්න තැනනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝයා වැඩ ඉන්න මහා පවිත්‍ර තැනක් තමයි පන්සල කියලා කියන්නේ. භාවනා මධ්‍යස්ථානය, ආරාමය කියලා කියන්නේ ඒ වගේ මහා වටිනා තැනක්. ඒ වගේ තැනකට ගිහින් අපි අත් දෙක බැඳගෙන කිසිම පාරිචර්යාවක් නැතුව ඉන්නවනම් ඒක ගැලපෙන්නේ නැහැ. ඇත්තටම අපි බලන්න ඕන පන්සලකට ගියාම කොළයක්. කොළයක් තියෙන කොළේ හරි අරන් දාන්න ඕන. වල්පලෑටියක් පිරවන එක ගොල්ලන්න ඕන. බලන්න අමතර කුසලයක් රැස් කරගන්න පුළුවන් අපේ මේ කය විහිසලා ඒ වෙලාවේ අපිට ක්‍රියාවක් කරන්න පුළුවන් නම්. අදුම තරමේ වාඩි වෙලා පැදුරුවත් අකුලල තියලා යන්න පුරුදු වෙන්න ඕන. ඔව් දැන් සාමාන්‍යයෙන් කියන එක හැටි සමහරුන්ට ඒකවත් පුරුදු නෑ. එහෙම. ඒක ඇත්තටම ඉතින් ඒක පුරුදු කරගත යුතු දෙයක්. මොකද අංශල තුල එහෙම කිසිම කෙනෙකුගේ තරහ පිරමක් නෑ. මෙයා උගත, මෙයා පොහොසත, මෙයා දුප්පතා එහෙම බෙදීමක් නෑ. විහාරයට ආපුවාම කවුරුත් උපාසක උපාසිකාව. උපාසක උපාසිකාවෝ. ඒ අය අනිවාර්යයෙන්ම මේ වත්පිළිවෙත් සම්පූර්ණ කරන්න ඕනේ. දැන් අපි හිතමු පොහොය දවසට සාමහත. දැන් හැමෝම පාවිච්චි කරන වැසිකිලි පද්ධතිය කෙනෙකුට ඉතින් පුළුවන් නම් එනකට වතුර ටිකක් ගහලා පිරිසිදු කරලා දාන්න ඇත්තට කොච්චර වටිනා දෙයක්ද බලන්න. අර කෙලස් මල හොදා අරින්න ඒ කුසලේ ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඉතින් අද බොහෝ දෙනා හිතන්නේ මේවා අපට අදාළ දේවල් නෙමෙයි. අපේ தത്വෙට ඒක ගැලපෙන්නේ ඒවා ඇත්තටම පුහු මාන්නයක්. අපහන මේක කියනකොට මට මතක් වෙනවා මා කුඩා අවදී මහරගම ධර්මායතනයේ ඉන්න කාලේ එක තරුණ මහත්මයෙක් අය කෙනෙක් එයා පොයට කලින් දවසේ එනවා පන්සලට. ඔක්කොම ටොයිලට්ස් හොදන්න අවශ්‍ය කරන බඩු බාහිර ආදී සබන් ඒ කියන රසායන අර දියර જાති අරගෙන ඇවිල්ලා එයා තනියෙන්ම ඔක්කොම වැසිකිලි පද්ධතියම අපි හන්නේ දහස් ගණන් සිල් සමාදන් වෙන තැනක් නිසා එක වැසිකිලි පද්ධතියන් තුනක් විතර තිබෙනවා. ඒ ඔක්කොම එයා තනියෙන් සියතින්ම හොදනවා. හොදලා පිරිසිදු කරලා යනවා. කවුරුත් දන්නේ කවුද හේදුවේ නැති කියලා. හේදුවේ කියලා ඒ ඒ තනත්තා ඊටාම සමාජ ඉහළම රැකියා ප්‍රමුඛ පෙළේ රැකියාවක් කරන කෙනෙක් අපහාන්නේ වසර ගණනාවක් තිස්සේ අදටත් ඇවිල්ලා එලෙසින් මේ වැසිකිලි හොදන වැඩේ කරනවා. ඊටාම හොඳ සිල්වන්ත ජීවිතයක් ගත කරනවා. බලන ශාසනයක ඇත්තටම ශාසනය තුළ අර වැඩ ගන්න කෙනා ඉතින් ඇත්තටම උපරිම වශයෙන් එහෙම ඒ ප්‍රතිඵල ළඟා කර ගන්නවා. මොකද ඒ වස්තුලියත් සම්පූර්ණ කිරීම සඳහා දැන් සමහරු ඉන්නෝනේ අපි හන්නේ අපිට පින් කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා ආමුදුරන්ට බැන බැන ඉන්න අවස්ථා. නමුත් ඕන තරම් ඒ වගේ හොයාගෙන අවස්ථාවක් උදා කරන් අවස්ථාවක් තියෙනවා. දැන් ඇත්තටම දැන් ගිහි පින්නතුල්ලා දැන් වස්තුලියෙත් වැඩ විතරක් නෙවෙයි. දැන් ස්වාමීන් වහන්සේ නමක් එක කතා කරන පිළිවෙල. ඒකත් ස්වාමීන් වහන්සේ වතක්නේ. එහෙම. දැන් ඔහේ ස්වාමීන් වහන්සේ නමක් එක අතපය දික් කර කර එහෙම කතා කරන එක ඒකට සාරුප්‍ය නැහැ. ඇත්තටම අපේ බෞද්ධයන්ට අපි විතරම පුරුදු වුණොත් බෞද්ධයෝ ඇත්තටම ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරනකොට වැඳගෙන කතා කරන්නේ. එහෙමයි. හරියම වටින දෙයක්. මේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ස්වාමීන් වහන්සේත් එකෙන් රැකෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේත් ඇත්තටම අනවශ්‍ය වචනයක්වත් එළියට දාන්නේ නැහැ. මොකද අර තායකයා නිතරම බොහොම ගෞරවයෙන් සැලකනොත් ස්වාමීන් වහන්සේ ධර්මයෙන් පිට යන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා ඇත්තටම මේ අපේ මේ ඒක හොඳ යෝජනාවක් මම දැකලා තියෙනවා බම්බලපිටි වජිරාරාමේදී අපේ මීගුඩ සුගත ස්වාමින් වහන්සේ තමයි දහම් පාසලේ ප්‍රධානාචාර්ය හඳු උන්වහන්සේ පොඩි ළමයින්ට පවා පුරුදු කරලා තියෙනවා හාමුදුරුවෝ නමක් දැක්කහම වැඳගෙන කතා කරන්න කියන එක. ඉතින් ඒක වැඩි හිටිය අය පවා පුරුදු වෙනවා නම් ඒක හරිම අනතිමානිකම දිනු කරන්න තියෙන ලොකු අවස්ථාවක් අපතේ. කරම ස්වාමීන් වහන්සේ දැන් ඒක නම් මේ ඊටාම වටිනා දෙයක්. මොකද දැන් ඒක දැන් අපි දැන් මට එහෙම වැඳගත්තට පස්සේ අනවශ්‍ය විහිළු කරන්න හිතෙන්නේ දැන් වැඳගෙන එහෙම විහිළු කරන්නේ ඇත්ත. දැන් අතරම දැන් ස්වාමීන් මිට කලිනොත් අපේ දුබයි ලංකාරාම භාවනා මධ්‍යස්ථානය ගැන මම ධර්ම දේශනා කීපයකදී මහුවා මේ ඒ අයගේ තියෙන අතරම ස්වාමීන් ඒක දන්නවා. ඒක අපි නැවත ප්‍රකාශ කරමු. ඒක ඒ මොකද ඒ අය දැන් සමහරවිට ওই විදිහට වැඳගෙන සමහර කතා කරන්නේ. ඒ මොකද ඒ ස්වාමීන් වහන්සේලා ගිල්ල හික්මෙව්වට පස්සේ මොකද දැන් අර ඕනම දෙයක් සුලභ වුණාම වටිනාකමක් අඩු වෙනවනේ. එහෙම. ඉතින් අර මුළු අරාබියටම ඉන්නේ එකම හාමුදුරුවෝ. ඉතින් කියන දේ හොඳට පිළිගන්න. පිළිගන්න. ඉතින් ඇත්තට ඒ පුංචි දරුවෙකුට උනත් බොහොම පුදුම විදිහට දැන් අපි নমස්කාරය කියනකොට අත් දෙක නළලේ තියලා වඳින්න කිව්වම මේ ළමයි දැන් දහම් පාසලේම ළමයි අත් දෙක නළලේ තියාගෙන තමයි වඳින්නේ. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරනකොට පුංචි දරුවෝ හරියට ආස හිතෙනවා. වැඳගෙන බොහොම මේ එහි කියන සාරුප්‍ය වචන සියල්ලම යොදමින් තමයි ළමයි කතා කරන්නේ. ඉතින් ඒක වැඩි හිටියන්ටත් අත හොඳට ඒ අපේම මිනිස්සුනේ. එහෙනම් එයාටත් හොඳ හුරු වෙලා තියෙනවා. ඉතින් මේ රටේ වුණත් ඒ වගේ ಗುಣධර්ම අපි ටික ටික ලං කර ගන්නවා කියලා කියන්නේ අපිට මේ සාසනික ප්‍රතිපදාවේ තාම ලස්සනට බොහොම සතුටෙන් යන්නට වත්පිළිවෙත් ලොකු උපකාරයක් වෙනවා. ඒ පිළිවෙත වගේම අපේ හාන්දරනේ තවත් දෙයක් මා ඩුබායි රාජ්‍යයේදී දැක්ක දෙයක් තමයි ස්වාමින් වහන්සේ වඩම්මගෙන ඉන්නේ යනකොට වාහනේ හාමුදුරුවෝ වාඩි වෙන සීට් එක සුදු ඇතිරිල්ලක් දාලා අසුන් පනවලා තමයි අපේ හාන්දර වඩම්මගෙන යන්නේ. ඉතින් මේ ඒක හොඳට කරන්න පුළුවන්. ඔය අපේ මේ මට කියනකොට මතක් වුණේ අපේ ශ්‍රාවණ වහන්සේ ධර්මදේශනා දෙක තුනකදී මොකක් කියලාද කොහෙද කොහොම හරි ඒ ඇත්තට මේ ශ්‍රාවණ වහන්සේ නමකගේ ඒ දේශනා තුළ තියෙන වටිනාකම වන්නේ ඒකයි දැන් මාව දැන් සමහර දවසට මේ ධර්මදේශනාවලට එහෙම වඩම්මගෙන යන්න එනකොට අපේ දායක වෙනතුල මේ ඉස්සර පෙර තිබුණේ දැන් සුදුරෙද්දා දාගෙන මේ අපි කියලා නෙවෙයි නමුත් මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඒ දේශනාව අහලා වෙන්න ඕන. දැන් හැමෝම සුදුරෙද්දක් දාගෙන එනවා මේ වැඩමකට යන්න. ඉතින් ඇත්තට ඒක මේ අපි මේ ගෞරවය ඉල්ලනවා නෙවෙයි. ඇත්තටම සංඝයා වහන්සේලාට ඒ විදිහට ගෞරවයක් දක්වනවා කියලා කියන්නේ ඒ පින්නතුන්ලට ඒකෙන් මහා සාල කුසලයක් රැස් කරගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. අනිත් එක කාර් එක කියලා කියන්නේ නොඑක් જાතිය අය වාඩි වෙන තැනක් නේ ගෙවල් වල එක එක පිරිස වාඩි වෙන. ඉතින් ආමුදුරු කෙනෙකුට එහෙම අසුන් පනවනකොට සුදු රෙද්දක් එළලා ඒ අසුන් පැනවීම උන්වහන්සේට ලබා දෙන ලොකු ගෞරවයක් ඒ වගේම තමන්ගේ හිතේ අනතිමානී ගුණය ඇති වෙන ක්‍රියාවක් වෙනවා. ඒක නිතරම හොඳ ශාසනික ප්‍රතිපදාවක්. අන්න ඒ වගේ ප්‍රතිපදාවන්ට අපි නැඹුරු වෙන්න. අපේ හන්දරේ තව මොනවද පන්සලකට ආපු දායකා දැන් දානයක් පිළිගන්නන්න ආපු වෙලාවක හරි. සිල් සමාදන් වෙන්න වෙන ආපු වෙලාවක හරි. ගිහි ඇත්තන් අතින් විය යුතු සිදු කරන්න පුළුවන් වත්පිළිවෙත් මොනවාද? ඇත්තටම සාමාන්‍ය අතුගානේ කරාම අමතර. ස්වාමීන් දැන් කියපු විදිහට අපිට ස්වාමීන් වහන්සේලා අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා සමහර දායක වෙනතුලා කියන අවස්ථා තියෙනවානේ. එහෙමයි. ඇත්තට ස්වාමීන් වහන්සේ ඔය ඒ සම්බන්ධව අපේ චිත්ත පද්ධතිය හොඳට වැඩ කරනවා නම් වැඩ ස්වාමීන් වහන්සේ මැවිලා එනවා ඇත්තටම. ඒ වුණාම තියෙනවා නම් අපි දානශාලාවකට ගියොත් ඒ ඇඟේ නැත්තම් ඒක හිතේ ඒ වක්තුලියට සම්බන්ධව මානසිකත්වයේ තියෙනවා නම් අතන දානශාලාවේ තියෙන සිංක් එක. ඉක්මනට එයාට පුළුවන් හොඳට මොනාරි කිමිකල් එකක් දාලා හොඳට පිරිසිදු කරලා තියන්නේ කෝප ස්වාමීනාතර පරිහරණය කරන කෝප ඊළඟට පඩික්කම් ආදී හොඳට පිරිසිදු කරන්න. කෝප ටික මදින්න පුළුවන්. පරිකම් ඇදලා තියන්න. ඊළඟට සමහර දානශාලාව හොඳට මොක් කරලා ඒ කටයුතු කරන්න පුළුවන්. දැන් ඔහුව කියාගෙන යනකොට අපි හන්නේ මෙහෙමත් දායකයෙකුට හිතෙන්නේ නැද්ද? අපි ඕවට ගෙවලා තියෙන සේවකයන්ට අර ඔය ඉන්නේ කොල්ලෝ ටිකක් පන්සලේ එයාලා ලව කරගන්න පුළුවන් අපි ඒකනේ සල්ලි දෙන්නේ කියලා ඒක ඒ මානසිකත්වය මොකද්ද අපිට ඒක සමනක් ඇත්තට මේක අර අපි අර රාජකාරී කරන තැන්වල තියෙන මානසිකත්වයක් නමුත් මේ තරුණවන්ට සේවයක් උපස්ථානයක් මේ වචනේ නැත්නම් මේ කරන සේවයට සාමාන්‍යයෙන් අමුතු වචනයක් දෙනවනේ පාරිචර්යාවේ කියලා. එහෙම. පාරිචර්යාවේ කියලා කියන්නේ ඒ උපස්ථානේ හැමදාම කරන් හම්බෙන්නේ නැහැ. එහෙම. තරුණවන්ට කරන උපස්ථානය කරන්න ලැබෙන්නේම බුද්ධ ශාසනයත් තුළ විතරයි. විතරයි. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මගහැර ගන්න මගහැර ගන්න හොඳ නෑ. ඇත්තට දැන් අපි හිතමු කෙනෙකුට හිතෙන්නවා හවෙතන ආඩුපාඩුකම් තියෙන තැන. ඒව අදාළ නෑනේ ස්වාමීන් වහන්සේ. තමන් සරියුත් මොගලන් ආනන්ද කාශ්‍යපාදී මහා සංඝයා මෙනෙහි කරගෙන ඒවත් පිළිවෙත් ටික කරනවා නම් නොඅඩුව මේ දායකයාට පින ලැබෙනවනේ. එහෙම. ඒ නිසා මෙතනදී ඒ වගේ එහෙම හිතනවා නම් ඒක ලොකු වැරදීමක් ඇත්තට මොකද ඒක අර සමාජ රටාවත් එක්ක Taman සේවය කරන ආයතනයත් එක්ක අපි ඕනේ පඩි කියනවා ඒක ඒගොල්ලෝ කරන්න ඕනේ ඒගොල්ලන්ගේ වගකීම ඒව අදාළ නැහැ මේ ශාසනයට. එහෙමයි. ශාසනයට ක්‍රියාවෙන් Taman මුදලක් ගෙවලා තියෙනවා නම් ඒකෙන් සතුට වෙනවා නේ ඉතින් මං ගෙවලා තියෙන. නමුත් දැන් මට මේ සියාතින්ම මේ වැඩේ කරන්නත් අවස්ථාව ලැබෙනවා. එහෙම. තමන් සක්‍රීයව දායක වෙන තරමට තමයි තමන්ට කුසල චේතනා වැඩි වෙන්නේ. කුසල චේතනා වැඩි වෙන්නේ. එහෙම. හිත යෙදෙන තරමට නිසා මම ඇත්තටම. එහෙම අපහන්නේ. එතකොට 6 වෙනි කාරණා විදිහට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ නාත කරන ධර්ම අතරේ අපි හඳුනන මේ ධර්මකාමීත්වය සඳහන් වෙනවා විග්‍රහයේදී ධම්මකාමෝ හෝති පිය සමුදාහාරු අභිධම්මේ අභිවිනේ උලාර පාමුජ්ජෝ කියන වචන කීපයක් පැහැඳරන්නේ. මොකද්ද මේ ධම්මකාමීත්වය පිය සමුදාහාරය කියන්නේ මොකද්ද? අභිධර්මයේ අභිවිනයේහි උලාර පාමුජ්ජය කියලා කියන්නේ මොකද්ද පැහැන්නේ? කරත් සාමනාද දැන් මේ ධර්මයේ හොඳට ඉගෙන ගත්තාම දැන් අපි ධර්මය නැත්තම් මේ ධර්මය අපි කියනකො මේ ධර්මය තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය හොඳට ඉගෙන ගත්තාම සාමනාද දැන් ඒක බොහොම වනාවෙන් සද්ධාවෙන් ඉගෙන ගත්තාම හරි කැමැත්තක් ඇති වෙන මේ කාට හරි කියලා දෙන්න. එහෙම. ඒ කියන්නේ වැටහෙන තරමට ඒක. වැටහෙන තරමට හරි ප්‍රීතියක් දෙන්න. දැන් ඔය බොහෝ අය ඉන්නවා ධර්මයේ දන්න ටික බොහොම ආසයි කියලා දෙන්න. එහෙම. ඒක ඇත්තට ඒක මේ නාත කරන ධර්මයක්. එහෙම. මහා පිළිසරණක් ලැබෙන ධර්මයක්. ඒ කියන්නේ තමන්ට ඒ තුළ සතුටකුත් උපදින්න ඕන නේද? අපි අනේ ඉගෙන ගන්න ධර්මයේ තුළ ඊට පස්සේ තමයි අනිත් එක්කනට කියලා දෙන ආසාවක් ඉන්නේ. කියලා දෙන තියෙන ආසාව. ඒතර සාමාන්‍යයෙන් දැන් ඇත්තටම දැන් වික්ෂුන් වහන්සේලා හැටියට ඉතින් අපිට දැන් ඒක ඒ අවස්ථාව ලැබිලා තියෙනවා මොකද අපිට මේ ධර්මයේ ඉගෙනගෙන මේ නිර්මල ධර්මයේ ඉගෙනගෙන යම් කිසි කෙනෙකුට කියලා දෙන්න දැන් අපි සම්මාගේ දේශකයන් වහන්සේනමක් හැටියට දන්නවා දැන් සමහර ධර්ම දේශනාවලට ගියාම ඒ පින්නතුන්ලා පුදුම උනන්දුවකින් පුදුම උද්‍යෝගයකින් ඒ බණ අහනවා නම් ඉතින් පුදුම අපිට වැටහෙනවා නම් ඒ ඇත්ත මේ ධර්මයේ පුදුම විදිහට උකා ගන්නවා මේක පුදුම විදිහට ධාරණය කර ගන්නවා සතුටෙන් මේ බණ අහනවා කියලා අපිට දැනෙනවා නම් ස්වාමීන් වහන්සේ අපි බණ පහක් හයක් කියලා ගියත් අපිට වෙහෙසක් දැනෙන්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ මේ සතුට අපිට එතනම තියෙනවා නේ. මේ මේ මිනිස්සුන්ට මේ බණ ධර්මයේ තේරෙනවනේ කියලා. ඒ අනුව කල්පනා කරලා බලනකොට ස්වාමීන් වහන්සේ දැන් වික්ෂුන් වහන්සේට හැටියට අපට මේ අවස්ථාව උපරිම වශයෙන් අද ලැබිලා තියෙනවා. දැන් අපි හන්නේ සමහර තැන්වල බණට ගියාම මේ අලගලු බීරි භාෂකලක බන්දර ගිහපු <laughs> වගේ සමහරු hina යන්නේවත් නෑ තේරුණාද දන්නෙත් නෑ බලාගත්තත් බලාගෙන ඔහේ ඉන්නවා නැත්නම් ඒක කියන්න තියෙන උනන්දුව පව නැති වෙලා නැත්නම් සමහර වෙලාවට අපි කියන දේශනාව අපිට කුතුහලයි අපිට දැන් ප්‍රශ්නයක් ගෙන මේ බා තේරුණාද නැද්ද තේරුණාද නැද්ද කියලා මොකද ඒක ඇඟවීමක් නෑනේ එතකොට දැන් ඇත්තටම දැන් අපි මේ භාව බණ කියනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ ඇත්තට මේක භාවනාවක්. එහෙම. එතකොට මේ බණ කියනකොට ඒ ශ්‍රාවකයාට ඒක වැටහෙනවද නැද්ද කියලා අපිට අංග චලනයකින්වත් තේරෙන්නේ නැත්නම් අපි ලොකු අපහසුතාවයකටපත් වෙනවා. එහෙමයි. තේරුණ බව ඇඟුනොත් අපිට ලොකු සතුටක් එනවා මං කියපු මගේ ප්‍රයත්නය උත්සාහය සාර්ථකයි. සාර්ථකයි කියන සමහර ගොඩාක් ශ්‍රාවනහසලා කියනවා අද හිතපු මිනිස්සු නම් හරියම හොඳයි. ඇත්තටම කොහෙන් මේ ධර්ම කර්ම ආවද කියලා මටවත් හිතා ගන්න බෑ. කලාගෙන ආවා. එහෙමයි කියන අවස්ථා තියෙනවා. එහෙමයි. <laughs> එතකොට සම්මාන්ත ඒ අනුව කල්පනා කරලා බලනකොට ඇත්තටම බණ කියන්න ලැබීම ලොකු සතුටක්. ඒ ධර්මයේ කියන්න ලැබීම නාත කරන ධර්මයක්. එතකොට අපි ගිහි පාර්ශවයෙන් ගත්තාම දැන් සමහරව ධර්මයේ ටිකක් ඉගෙනගෙන තමන් වැඩ කරන ආයතන වල බණ කියන්න පටන් ගන්නවා. සමහර ගේම් ගින්නසොල්. එතකොට ඒක ඒ අය ඒ බණ කියන එක බොහොම වටිනවා. හැබැයි කල්පනාවෙන් කරන්න ඕන ඒ මොකද දැන් සමහර අය ඒ වගේ ආයතන වල වැඩ කරනකොට දැන් මේ ධර්ම කාරණා නැත්නම් දේශනාවක් අහගෙන ගිහලා එතන ඉන්න යාළුවන් ටික කියන්නේ ගියම් සමහර අය ධර්මයට කැමති නැහැ. අපෝ ඒ මිනිස්සයා නිතරම බන බන ඉවරයක් නැහැ. කියලා ඒක අවතක්සේරු කරනවා. ඒ වගේ වෙලාවට ඒ කෙනාට ඒක අකුසලයක් වෙන්න පුළුවන්. නිසා ධර්මයට කැමති සද්ධාවන්ත කෙනෙකුට ඒ වගේම ධර්මයේ බලාපොරොත්තු වෙන කෙනෙකුට ධර්මයේ කියලා දෙනවා නම් තමයි ඒ අය ගොඩාක්ම හොඳ. මම මේ වචනේ මතක් කරේ අද සමහර අය කියන අනේ හාමුදුරනේ බණ බණ වලටත් වෙලාවක් තියෙනවානේ. මේ හැමෝම සාමාන්‍ය වැඩ කරන වෙලාවේ හැම වෙලෙම මේ ධර්මයේ කියනවා. ඉතින් ඒ බණ වලට නම් වෙලාවක් නැහැ. ඕන වෙලාවක ධර්මයේ ලැබෙනවා නම් ශ්‍රද්ධාවන්තයාට ඒක ලොකු දෙයක්. හැබැයි අශ්‍රද්ධාවන්තයාට එහෙම ධර්මයේ ලැබෙනකොට එයා ඒකට කැමති නැහැ. ඒ නිසා අර ධර්මයටත් අගහොර අගහොරයක් වෙනවා. ඒ පුද්ගලයාත් අකුසල් කරගන්නවා. එහෙමයි. එතකොට මේ සසුන් මගෙහි අනාත නොවි සනාතේක් විදියට ගමන් කරන ධර්මකාමීත්වයේ ඊටාම වැදගත්. ධම්මකාම කියන වචනේ පාවිච්චි කරපු විදිහට. එතකොට අභිධර්මයේ අභිවිනයේහි ලොකු සතුටක්. ධර්ම විනය දෙකෙහි සතුටින් යුතුවයි මේක අධ්‍යයනය කරන්න ඕන. ප්‍රීතියෙන් උලාර පාමුජ්ජ කියලා කියන එකයි. එතකොට එහෙම ප්‍රමෝදයක් තියෙනව නම් සතුටක් තියෙනව නම් තව තවත් ඒක කියලා දෙන්න හිතෙන අපේ හාමුදුරු කියලා පැහැදිලි කරපු විදිහට කියන බණ උනත් අහන පිරිස සතුටින් හොඳින් අහන බව ඇඟෙව්වහම අපි මෙහිසිල මහන්සියල හොයාගත් අපි හන්නේ බණ කියනවා කියන වැඩේට ලේසි නෑනේ විශේෂයෙන්ම මේ බෞද්ධයා නාලිකාවේ හින්දා අපි හන්නේ පරණ රෙකෝඩ්ස් එහෙමත් දාන්න බෑනේ නිතරම මිනිස්සුත් දන්නවා මේ මේ මේ බණ අපි අහලා තියෙනවා කියලා ගොඩක් අවස්ථාවලදී කියනවා ඒ නිසා මේ අලුතෙන් සූත්‍ර හොයන්න ඕන, ඒවා සතහන් කරගන්න ඕන, මතක තියාගන්න ඕන, තීරණ විදිහට කියලා දෙන්න ඕන. ඉතින් එහෙම කියලා දෙන වෙලාවේදී යම්කිසි අහගෙන ඉන්න අය ඒක තේරුම් ගත්තා කියලා දැනෙනවා නම් අර මහන්සියේ ප්‍රතිඵලයක් තියෙනවා කියන එක ස්වාමින් වහන්සේට ලොකු සතුටට කාරණාවක් අපේරන්නේ. ඔය ඇත්තම සම්සේ ඒ වගේම මතක් කරන්න ඕන දැන් විසුන් වහන්සේලාගේ පැත්තෙන් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වීම තමයි දුර්ලභම කාරණේ. දෙවෙනි දුර්ලභ කාරණේ හැටියට වදාරන්නේ මේ ධර්මය ඉගෙනගෙන. මේ ධර්මය දේශනා කරන දේශකයා තමයි දෙවෙනි දුර්ලභ කාරණේ හැටියට. එතකොට බුදු කෙනෙකුට පමණයි ස්වාමීන් වහන්සේ ධර්ම දේශකයා දෙවෙනි වෙන්නේ. එහෙමනම් ඒ දෙවෙනි වෙන තැන හරියට තියාගන්නම් සී සද්ධර්මයේම කියන්න ඕන. දැන් මට මගේ හිතට ඇති වෙන සිතුවිල්ලක් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා කියනකොට මිනිස්සු සාදු කියනවා. ඒක උත්තර වැරදි වැඩක්ද? එහෙම. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයම කෙනෙක් කියනවා නම් ඒකෙන් ඒ දේශකයන් වහන්සේට ලැබෙන විපාකය සුළුපටු නෑ. ධර්මයේ සඳහන් වන්නේ කල්ප ගාණෙන්. දැන් ස්වාමීන් වහන්සේ බණ 1000ක් කියලා තියෙනවා නම් ඒකට එක බණක ස්වාමීන් වහන්සේ විපාකය ඇත්ත වශයෙන්ම ගත්තොත් මොනතරම් අපට ලාභයක් මේ සසුන්ගත වීම නිසා අපට ලැබිලා තියෙනවද බලන්න. එතකොට එක බණක් තුළ ඒ ලැබෙන විපාකය කල්ප ගාණින් කියන්න බෑ කියනවා. එහෙම. එතකොට දැන් මේ ධර්ම සාකච්ඡා කිරීම තුළ අපිට යම් යම් විහෙස කර අවස්ථා ලැබුණත් මේ බුද්ධ ශාසනයෙන් උපරිම ඵල අපට ලා ගන්න මේක ලොකු හේතුවක් වෙනවා. එහෙම. අපේ හන්දර අර සීපත් කර විදියට අර එක් ස්වාමින් වහන්සේලා සමහර වෙලාවට Tamanගේ මත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සේයින් කියන අවස්ථාවන් තියෙනවා බුදුඝෝෂ ආචාර්යන් වහන්සේ අපේ හඳුනන්නේ සමහර තැන්වලදී අටුවාකරණයේදී සඳහන් කරනවා මේ කාරණීය සම්බන්ධයෙන් අහවල් පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා හැබැයි මේ සම්බන්ධ එක්කායන් මේ මතී මෙතන මගේ මතය මේකයි කියලා ඒක තමන්ගේ මතයක් විදිහට දාන මිසක් බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් විදිහට ස්වාමීන් වහන්සේගේ කාරණේ හරියටම හරි රටුවාවල හැම වෙලේම බුද්ධ ගෝසාචාර්යන් වහන්සේ වෙනත් ආචාර්යන් වහන්සේලා මෙන්න මෙහෙමයි අතන මෙහෙමයි මෙතන මෙහෙමයි මෙන්න මේ මතෙත් තියෙනවා නොනැත්තෝ සිතත්වා ගවේෂකයෝ හොයත්වා කියන දේ තමයි උන්වහන්සේලා ඉදිරිපත් කරන්නේ. අද කාලේ දැන් බුද්ධ ගෝසාචාර්යන් වහන්සේ ගත්තාම විසුද්ධි මාර්ගයේ හරියටම මුළු ත්‍රිපිටකයේම තියෙන සංඝත මහ පුදුම පොතක්නේ මුළු ධර්මයේම තියෙන පොතක්නේ. විසුද්ධි මාර්ගයේ. ඒතර මේ විසුද්ධි මාර්ගයේ ලිව්වේ මහා විහාරික වික්ෂුන් වහන්සේලාගේ දැන් මේ බුද්ධඝෝසාචරණ වහන්සේ මේ අටුවා පරිවර්තනය කරන්න ඇහුවානේ. එහෙම. ඒ වෙලාවේ මේකට සුදුසුද කියලා බලන්න මහා විහාරයේ වික්ෂුන් වහන්සේලා කිව්වා මුළු ධර්මයේම කැටි කරලා හැම පොතක් කියන්නේ. එහෙම. ඒකට ලියපු පොත. ඉතින් බලන්න මේ පොත පූජා කරන්න යන දවසේ පොත අතුරුදහන් වෙනවා. එහෙම. දැන් නැවත පොතක් ලියනවා. ඉතින් අන්තිමට මේ පොත පොත් පූජා කරන්න යන දවසේ අර පොත් දෙකම එතන දෙවියන් අසුරුදහන් වෙච්ච පොත නැවත ලැබුණා. නැවත ලැබෙනවා. ඒ දෙක සසඳලා බලනකොට අකුරක් සමාන. ඒකට ඒ වගේ මහා අවබෝධයක් තිබිච්ච උත්මයක් කියන්නේ මෙන්න මේක මගේ අදහස. මෙන්න මෙහෙම අතන මෙහෙමයි අතන මේ විදිහට පැහැදිලි කරන්නේ. නමුත් ඒ වගේ මහා පැතිරිච්ච අවබෝධයක් නැති අද සමහර දේශකයන් අහසල හැමෝම නෙවෙයි මෙන්න මේකයි කියලා ඒක අවබෝධාරණය කරලා අර මුකරිකමෙන් වචන වලින් මේ ධර්මය යටපත් කරන්න හදනවනේ ඒක ලොකුම වැරදි වැඩක්. අපහනේ මෙතනදී දැන් අපේ කාල සීමාව ඉතාම ශීඝ්‍රයෙන් ගෙවි යන නිසා මම අපේ හාමුදුරන්ට පොඩි අභියෝගයක් දෙනවා අපේ හාමුදුරනේ. දැන් කරුණු හයක් අපි සාකච්ඡා කළා. දස විද නාත කරන ධර්ම අනුව තව කරුණු හතරක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මම විනාඩි 5ක් ඇතුළතදී මේ කරුණු හතර සංක්ෂිප්ත කරගන්න කරලා අපිට කියලා දෙන්න කියලා ඉල්ලුවොත් ආරද්ධ වීරය ඒ වගේම සන්තුට්ටි ස්වභාවය ලද්දි සතුට වීම අපයන්නේ ඒ වගේම සතිමා සහ පඤ්ඤවා කියන ලක්ෂණ ටික අපේ හාමුදුරන්ගේ වසර 30කට අධික ජීවිතය අත්දැකීම් එක්ක ගලපලා විනාඩි 5කින් සාරය අපිට දෙන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම නිහතමානීව පිළිගන්නවා. ඒතකොට ස්වාමීන් ඇත්තටම දැන් වීරිය ගැන කිව්වොත් ඇත්තටම වීරිය කියලා කියන්නේ අපේ පින්නතුල බොහෝ සෙයින් අහලා තියෙනවා අකුසල ධර්ම යටපත් කරන්න කුසල් ධර්ම ඇති කරගන්න තියෙන ශක්තිය මෙන්න මේ චෛත්‍යක ශක්තිය වර්ධනය කර ගැනීම අත්‍තර මේක කායික ශක්තියක් නෙවෙයි අත්‍තර මේක සිතුවිල්ල මෙන්න මේ සිතුවිල්ල මේ වීර්ය කියන එක සමුතුලින් කියන දෙයක් නෑ ලෞකික දියුණුව ඇති කරගන්නත් ලෝකෝත්තර දියුණුව ඇති කරගන්නත් මේ වීර්ය අත්‍යවශ්‍යයි ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ආතාපි කියලා කියන්නේ මේ මෙන්න මේ වීරිය තියෙනවා නම් දින 7කින් වුණත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. ඒක දැන් බුද්ධංග ධර්මවල නැත්නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ගත්තොත් සාමනාස අඩුම තරමේ මං හිතන්නේ පස් හය තැනකම මේ වීර්ය සඳහන් වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ වීර්ය සන්තුෂ්ටි ඊතර ඊතරේන චීවර වෙන්න පාද වෙනවා. අත්‍යසාන සන්තුට්ඨිය කියලා කියන්නේ ලැබිච්ච දෙයකින් සතුට වෙන්න පුළුවන් හිතක් තියෙන එක. ඒක සාමාන්‍ය පැවිදි ජීවිතයේට අත්‍යවශ්‍ය දෙයක්. ඒක උපසම්පදා වෙන මොහොතෙත් අපට අවවාදයක් හැටියට ලැබෙනවා. ඊළඟට මහා ආර්යවංශ සූත්‍ර දේශනාවේදීත් එයම පැහැදිලි කරනවා ලැබෙන චීවරයකින් ලැබෙන පින්නපාතයකින් ලැබෙන සේනාසනයකින් සතුට වෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් මේ සාසනික ප්‍රතිපත්ති සම්පූර්ණ කරන්න. ඊළඟට විශේෂයෙන්ම ගිහියෙක් හැටියට වුණත් හැමදාම අසන්තෝෂයෙන් ඉඳ සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ මේ ලැබිච්ච දෙයකින් සතුට වෙන්න බැරි නම්. මේකෙන් කියන්නේ ගිහියෙක් හැටියට අමුතුවෙන් දිනු වෙන්න වැඩ කරන්න එපා කියන එක නෙවෙයි. හැබැයි දිනු වෙන්න වැඩ කරන ගමන් ලැබිච්ච දෙයකින් සතුට වෙලා ඒ වැඩේ කරනවා නම් බොහොම සැහැල්ලුවෙන් ඒ වැඩේ කරන්න පුළුවන්. ඒක ගිහි පැවිදි අප දෙපක්ෂයටම බොහොම වැදගත් දෙයක් ඒක නාත කරන ධර්මයක්. එහෙමයි. ඊළඟ නාත කරන ධර්මය තමයි ස්වාමීන් සතිය. ඇත්තරම සතිය කියන එකත් ඉතින් මේ කාරණා සියල්ලම අර එකින් එකට මේ මේ මැනික වටිනවා මේ මැනික වටිනවා කියන්න බෑ ඒ තරමටම සමාන වටිනවා මේ සියලු ධර්ම කාරණා. එතකොට මේ සතිය කියලා කියන්නේ ඇත්තටම සිහිය සිහිය තියෙනවා නම් අපිට සෑම කුසලයක්ම සම්පූර්ණ කරන්න පුළුවන් හරියට හදවත වගේ. කෙනෙකුගේ හදවත තිබුණොත් අනිත් දේවල් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඒ වගේ තමයි සම්මන් සිහිය තියෙනවා නම් ඇත්තටම සිල් ගුණ පුරන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. ඊළඟට දන් දෙනකොට හරියටම කුසලයේ සම්පූර්ණ විදිහට කරන්න පුළුවන්. ඉතින් අපි භාවනා කරනවා කියලා කරන්නේ මේ සිහිය දිනු කිරීම. සිහිය කාලයක් දිනු කරනකොට අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විලක්ෂණය බොහෝම ඉක්මනින්ම අවබෝධ කරගන්න මඟ පෑදෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන දිනු කිරීම තුළින් දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන් කියලා පැහැදිලි කරේ. සතිපට්ඨාන සිහිය පිහිටු වීම. එහෙම. ඊළඟට අවසාන කාරණය තමයි ප්‍රඥාව. ඉතින් ප්‍රඥාව පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් ලෞකික ප්‍රඥාවක් ගැන නෙවෙයි. අර උද්‍යත්ත ගාමිනී පඤ්ඤා කියන ඇතිවීම නැතිවීම පිළිබඳව කියන ඒ අවබෝධය ඉතින් ඒ අවබෝධය ඇති කරගන්න අපි මහන්සි ගන්න ඕනේ මම හිතනවා දැන් මේ අභියෝගයට මම සාර්ථකව මොහොන දුන්නා කියලා සතුටෙන් ප්‍රකාශ කරනවා අපි හාමුදුරුවෝ සංක්ෂිප්තව මේ ධර්ම කාරණාවන් විග්‍රහ කළා ඉතින් මේ කියන නාටකරන ධර්ම ඔබේ ජීවිතයට ගලපා ගත්තේ නැති වුණොත් ඔබ අනාතයි ඒ නිසා සනාතාභික්කවේ විහෙරත කියපු විදිහට බුදුරජාණන් වහන්සේ ඔබට අපට හැමෝටම අවවාද කරපු විදිහට සනාතෙක් වෙන්න බුදුහාමුදුර ධර්මයේ මතක් කරන දුක්ඛම් භික්ඛවේ අනාථෝ වේ. අනාථයෙක් විදිහට හිටියොත් දුක් විඳින්නම තමයි වෙන්නේ. මග නොමග යන තත්වයටපත් වෙනවා. නියම මාර්ගයේ තියෙද්දි ඇයි අපි නිකන් කැලෑවල යන්නේ? අර පැරණි කේමනක් තියෙනවනේ මග හොඳට තිබේ නම් යන්ට දැසත් වෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ විදිහට. නිසා මෙන්න මාර්ගය ඔබට පිළිසරණ තියෙන නාථකරණය ඇති කරන ධර්ම මාර්ගය. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හෙලිපෙහෙටි වෙච්ච යුගයක ඔබට මේ බෞද්ධ ජීවිතයක් ගත කරන්න ලැබිච්ච වෙලාවක අනාථයෙකු නොවේ සනාථයෙකු ලෙස ජීවත් වෙන්න ඔබ අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා අද දවසේ සාකච්ඡා කරපු ධර්ම කාරණා ඔබට මෙහෙවින් උපකාර වේවා. මේ දේශනාව සාකච්ඡාව සුපෝෂණය කරමින් තමන් වහන්සේ සතු වටිනා ධර්ම ඥානය අපගහා බෙදාගත්ත අපිට කියලා දුන්න අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරාවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ වේවා ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාටමද සියලු ශාන්තිය වේවායි ප්‍රාර්ථනා කරමින් පඤ්ඤාසිරි හාමුදුරන්ටම දහාර කරනවා පුණ්‍ය නිදාර කුසලය මේ කළගුණ සැලසීමේ තීර්ථයෙන් කරන මේ ආශිර්වාදයේම පාරමී බවට පත් වෙලා ඒ අයටත් ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ තේවස් සමාදන් වෙලා සිටින සියලුම උවසුවසයන්ට අපේ මේ සියලුම දෙනාට ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. てるわけだ。 ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න